හොඳයි අපේ ධර්ම දේශනාව සඳහා වේලාව මේ ශාසීරු දෙනා ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තත්ත්‍රි භික්ඛවේ සුතවා අරිය ශාවකෝ इति පටිසංචික්ඛති ආහංිකෝ ඒතරයි වේදනාය කච්ඡාමි අතීතාම් පහං අද්ධාය ඒවමේව වේදනාය කච්චින් සියතාපි ඒතරයි පච්චුප්පන්නාය වේදනාය කච්ඡාමි ආහං කෝ ආංචේව කෝපන අතීතනාගත වේදනං අබිනන්දෙය්‍යං අතීතාම් පහං අද්ධානං ඒවමේව වේදනාය කජ්ජාමි තිසේයතා පීතරයි පච්චුපන්නාය වේදනාය කජ්ජාමි සෝ ඉති පටිසංඛිච්ඡති අතීතං වේදනාය අතීතාය වේදනායකෝ අනාගතං වේදනායකෝ නාබිනන්දති ඒව මේව පච්චුප්පන්නාය වේදනාය විරාගාය විරාජා විරාගාය විමුච්ඡිතාය පටිපන්නෝ හෝති තී ගෞරවනීය සංඝයා වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අද දවස ගත කරන්නේ භාවනා වැඩමුළුවේ පස්වෙනි දවසේ ඒ වගේම පස්වෙනි දේශනාව අද අපි කලියුග වර්ෂයෙන් කියනවනම් ජනවාරි මාසේ 6 වෙනිදානේ 6 වෙනිදා. ඉතින් අපි මේ දවස් ටිකේ කෙරුවේ ඒ කජ්ජනීය සූත්‍රය කියලා සංයුත්ත නිකායේ සරුවත් දේශනාවේ සූත්‍ර පිටකයේ තියෙන සංයුත්ත නිකායේ සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන අපි අද වෙනකොට මේ හතරවෙනි දේශනාව පවත්වන්න හදන්නේ ඉතින් මේ කජ්ජනීය සූත්‍රයේ සඳහන් කරන්නේ මේ භාවනා කරන කෙනෙක් එහෙම නැත්නම් භාවනා බුද්ධ ධර්මයේ පිළිබඳ ගැඹුරට හදාන කෙනෙක් විසින් දත යුතු ඒ පංච උපාදානස්කන්ධ පිළිබඳව ගැඹුරෙන් හැදෑරීමකට අවශ්‍ය කරන අත්වලක් ඒ දේශනාවට මුල පුරන සර්වජන් වහන්සේ සඳහන් කරනවා භාවනා ලෝකයේ තියෙන පොඩි සංසිද්ධියක් ඒ මොකද්ද මේ වනේ ශාසනයක බණ භාවනා කරන ශ්‍රමණක් බ්‍රාහ්මණෙක් ඒ කියන්නේ ප්‍රවිජු උපසම්පදා වෙච්ච කෙනෙක් හෝ නැත්නම් කෙලෙස් නිවා ගැනීමෙන් හොඳ පිරිසුදු තත්ත්වයටපත් වෙච්ච කෙනෙක් අතීතය මෙනෙහි කෙරුවොත් අතීතයේ පෙරවිසු පෙරවිසු කඳ පිළිවෙත ඒ පිළිවෙත මෙනෙහි කරනවා කියලා මෙනෙහි කරන තාක් මෙනෙහි කරන්නේ පංච උපාදානස්කන්ධෙමයි නැත්නම් ඊට සම්බන්ධ දෙයක්ුයි කියලා සර්වඥාන්සේ පොදු ප්‍රකාශයක් කරනවා. ඊට පස්සේ මගේ රූපස්කන්ධය මෙන්න මේ මේ විදිහට වෙන්න ඇති. ඒකයි මෙහෙම වුනේ කියලා අතීතේ බලනකොට පේන්නේ ඒ Taman හිතු ඒ රූපස්කන්ධය. ඒ වගේම වේදනාස්කන්ධය මගේ මෙහෙම වුණා කියලා අතීත වේදනාස්කන්ධය. සංඥාස්කන්ධය මෙහෙම වුණා කියලා සීකරණ තාක්ෂී කරන්නේ වේද පංචාස්කන්ධය. සංස්කාරස්කන්ධය විඥානස්කන්ධය කියලා අතීතයට යන්න වෙන්නේ මෙන්න මේ පාරවල් පහේ. රූප දිගේ, වේදනා දිගේ, සංඥා දිගේ, සංස්කාර දිගේ, විඥාන දිගේ. ඉතින් ඒ විදිහට අතීතයට යන්න හෝ වර්තමානයේ ඉන්න හෝ හේතු වෙන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ එවුව යම්තාක් දැඩිසේ මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියලා අල්ලගත්තම ඒ අල්ලාගත්ත ටික මත පමණයි මතකේ රැඳේ. අල්ලාගත්තේ නැති හෝ කැපිපෙනීමක් ඇති නොකල කිසිම රූපකින් වේදනාවකින් සංඥාවකින් සංස්කාරකේ විඥානයකින් මතකයට මණ්ඩි මිදෙන්නේ නැහැ. මතකයට යන්නේ නැහැ. ඒ කියන්නේ දුකක් ඇති වෙන්නේ නැහැ. අපිට දුකක් ඇති වෙන්නේ මේ රූපවල හොඳයි සුඛයි සුබයි ආත්මයි කියලා අල්ලාගත් උපාදාන කරපු කොටස පමණයි. වේදනාවලත් ඒ විදිහට හොඳින් හෝ නරකින් තද සුඛ හෝ තද දුක්ඛ කියලා අල්ලාගත්ත වේදනා ටික තමයි මේ මතකයට සටහන් වෙන්නේ. සංඥාවලත් යගේ කැපිපේන සංඥා. ඊකට සංස්කාර කියලා තමයි සංස්කරණය කරපු සකස් කරපු එකතු කරගත්ත දේ වගේ හොඳ හොඳ මුදුන ඒ වගේ තියෙන කුඩුම්බිය කොටස විතරයි මතකයට යන්නේ. විඥානෙත් එහෙමයි. ඒ නිසා කෙනෙක් නිවන් දකින්න කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට නිවන් මාර්ගයේ පිණිස නිවන් පිණිස වෙන මාර්ගයේ එන්නේ මේ රූපයාගේ ඉද්දෙන කොටසෙන් පමණයි. කුප්පන කොටසෙන් පමණයි. ගැටෙන කොටසෙන් පමණයි. වේදනා දෙන කොටසෙන් පමණයි. එහෙම නොදී තියෙන තාක්කල් ලෝකේ තියෙන තාක්කල් රූප කොටස් භවනා කළ යුතුත් නැහැ. ඒක නිවන් මාර්ගයක් වෙන්නේ නැහැ. දුක පිණිස හෝ නිරෝධය පිණිස හේතු වෙන්නේ අපිට ගැටුමක් ඇති කළ කුප්පණ ගතියක් ඇති කළ ඉද්දන ගතියක් ඇති කළ තැවීමක් ඇති කළ රූප පමණයි. ඉතින් වේදනාවලත් එක්ක සැප වශයෙන් දුක් වශයෙන් හඳුනාගෙන අල්ලබදාගත්ත කොටස් පමණයි දුක දෙන්නේ. ඒකෙමයි නිවන් මාර්ගයේ වැටෙන්නේ. ඒ වගේම සංඥාවලත් සිත් බැඳගත්ත සංඥා කියලා කියන හඳුනා ගැනීමනේ. ඊටාම කැපිපේන හඳුනා ගැනීම ටික තමයි අපිට මේ දුක් දෙන්නේ. දුකෙන් ගැලවීමේ මාර්ගයත් ඒ තරමයි. ඒක අර සංස්කරණය කරනවා කියලා අපි මේ ලෝකේ මම මේ දේ කරා මේ දේ කරා කියලා අපි ලකුණු දාගෙන තිබෙන තියෙනවානේ. ඒ ටිකෙන් තමයි අපිට දුක් එන්නේ. අන්න ඒ දේ හඳුනා ගැනීමෙන්මයි දුකෙන් ගැලවෙන්නේ. විඥානය කියලා මේ දේවල් වෙනකොට හඳුනා ගන්නවල දක්ෂකම අනුව අපි මගේ විඥානය හොඳයි, ඇහැට හොඳට රූප වෙනවා, කන්න හොඳට ශබ්ද ඇහෙනවා ආදි වශයෙන් අපි මේ ගත්ත ටික නිසායි අපිට මේ දුක ඇවිල්ලා තියෙන්නේ. ගැලවුම් මාර්ගයත් ඒකේ. ඉතින් මෙන්න මේ වාගේ සන්දර්භයක් අදහසක් ඉදිරිපත් කරන්නට මේ කජ්ජනීය සූත්‍රය ඉදිරිපත් කරන සරුවච්චන් වහන්සේගේ ඒ වේදනා ස්කන්ධය පිළිබඳව නැත්නම් වේදනාව වර්තමානයේ කොහොමද බලපාන්නේ බලපෑවේ බලපාමින් පවතින්නේ අතීතය කොහොමද බලපෑවේ කියලා බලනවනම් ඊයේ අපි උත්සාහ කළේ අපිට දවසක් තුල නැත්නම් පරියන්කයක් තුල නැත්නම් සක්මනක් තුල ඉස්මතු වෙන ප්‍රකට වේදනා ටික විතරයි අපි ගණන් ගන්නේ අපිට අදාළ වෙන්නේ අපිට දුක් දෙන්නේ අපිව තවන්නේ අපිව පෙලන්නේ අපිව සංකරණය කරන්නේ අපිව වෙහෙසටපත් කරන්නේ ඒ ටිකෙන් තමයි අපිට දුක එන්නේ ඒ නිසා අපි භාවනා කරනකොට සලකා බැලිය යුත්තේ නිවන් මාර්ගය පිණුවේ ඒ වගේ ඉද්දන කුප්පන ඝටන වේදනා දෙන වේදනා පමණමයි නැතිව හොයාගෙන යන්න ඕන කමක් නැහැ ඉතින් මේ විදිහට මේ වේදනා ස්කන්ධයේ ඊටාම සැප වශයෙන් උද්දීපනය කරන වශයෙන් සීලාරයක් වශයෙන් දෙන වේදනාවට අද සැප වේදනා කියනවා. ඔබ උච්ච දේවල් හොයාගෙන යාම තමයි ලෝකයා කරන අභාගන යන දේ. ඒක ලෝකයේ බැරි කොටසක් කරන කාමසුකල්ලිකාණ යෝගය කියලා කියනවා. ඒ වුණා ඉන්දියාවේ වාගේ එහෙම නැත්තම් එහෙම නැත්තම් මේ කර්මේ සහ කර්මඵලයේ අදහන ලෝකයේ සමහර හිතනවා මේ නිවන් දැකීම සඳහා කායට දුක් දීම හොඳයි කියලා. එතකොට ආත්මික ක්‍රමතේ කරන වැඩ කරන පිරිසකුත් ඉන්නවා. එන්නේ මේ දෙක අපි භාවනා කරනකොට බැලුවොත් සුඛ වේදනා සහ දුක්ඛ වේදනා කියලා අපිට කියන්න පුළුවන්. සුඛ වේදනාව සාස්වත දිට්ඨියටත් දුක්ඛ වේදනාව උච්ඡේද දිට්ඨියටත් හේතු කරනවා. මෙන්න මේ දෙක දිහා බලන් යම් කිසි කෙනෙක් භාවනාවේ පෙළඹුණා නම් මේ සැප වේදනා මේ දුක් වේදනා කියලා අපි ඊයේ උත්සාහ කෙරුවේ මුළු භාවනා පැයේ 105ක් 10ක්වත් ඒකෙන් විස්තර වෙන්නේ හුඟ වේදනා හුඟ වෙලාවක් අපි ඉන්නේ එහෙම දැනෙන වේදනාවක් නැති රූප එක්ක සංඥා එක්ක සංස්කාර විඥාන වගේ දේවල් වේදනාවල් වලින් සටහන් නොතිබෙන වෙලාව. ඒවා පිළිබඳව අපි ළඟ තියෙන්නේ අවිඥානයක්. නොදැනීමක්. මේ නොදැනීම තුල තමයි නිවන් මාර්ගයේ තියෙන්නේ කියලයි දැන් සර්වචනාංශ මේ පෙන්වන්න හදන ඉස්සල මං කිව්වේ අර තද බල වේදනා සහ තද බල දුක් වේදනා අතරමයි ඒකමයි දුකට හේතුව ඒකමයි නිවන් තියෙන්නේ කියලා. නමුත් මේකෙදී එහෙම කියමනෙන් පෙන්වන්න හදන්නේ මොකද්ද? එන එන සැප වේදනා සැප වේදනා වශයෙන් හඳුනාගෙන එන එන දුක් වේදනා දුක් වේදනා වශයෙන් හඳුනාගෙන සැප වේදනාවට ඇලෙන්නෙත් නැතුව දුක් වේදනාවට ගැටෙන්නෙත් නැතුව හිටියොත් ඇත්ත වශයෙන් මේ දෙක හඳුනා ගැනීම නිසාම මේ දෙක අතරමැද තියෙන සැප දුක් දෙකට නැති වේදනාවට යෝගාවචරය පමණ විවුර්ත වෙනවා. යෝගාවචරයට ඉඩක් හම්බ වෙනවා දැකගන්න මේ සැප දුක දෙක අයින් කරපුවාම විස්තර නොවන කොටසක් විශාල කොටසක් තියෙනවා අපේ භාවනා පැයේ සක්මන් පැයේ නැත්නම් දවසේ ජීවිතේ. අන්න ඒ ටිකට විවුර්ත වෙච්ච දවසේ තේරෙනවා සැප දුක දෙක හරහා සැප දුක දෙක නැති තැනට යන්න පුළුවන්. ඒ දිගේ විශාල ගමනක් තියෙනවා. අදුක්කම සුඛ වේදනා දිගේ විශාල ගමනක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඉතින් ඔය මධ්‍යම ප්‍රතිපදාව වෙනවා. මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාවට පොට පෑදෙන්නේ මේ ඇති වෙන සුඛ වේදනාවේ නැත්නම් ඇති වෙන දුක්ඛ වේදනාවේ අපේ තියෙන ගොරෝසු මනස නිසා මතකෙට යන්නේ ගොරෝසු හරිය පමණයි කියලා අපි අදහනවනම් පමණයි. අපිට සුඛයක් දැනෙනවනම් දැනෙන්නේ ඒ සුඛ වේදනා සෑහෙන්න මෝරලා අතුයිටි වීටි ගියාට පස්සේ. අපිට දුකක් දැනෙනවා නම් දැනෙන්නේ වින්දනයක්, දුක්ඛ වින්දනයක්. ඒක සෑහෙන දුරට මෝරලා අතීත විද්‍යාවට පස්සේ. ඒ නිසා මේ පේන්නේ ගොරෝසු තත්ත්වේ නම් භාවනා යෝගාවචරයට බුදුහාමුදුරුවෝ දෙන උපදේශය තමයි මේ ගොරෝසු තත්ත්වයටපත් වෙන ආකාරය. ගොරෝසු තත්ත්වයටපත් වෙන්නේ ඉස්සරලා මේක තිබුණ මොන වගේ තැනකද? මේක දෙයයන් ආංශයෙන්ම අවල මට දීපු එකක්ද? එහෙම නැත්නම් හදිසිය අහම්බෙන් වෙච්ච එකක්ද? හේතුකෝ පහළ වෙච්ච දෙයක්ද? කොහෙන්ද මේක ආවේ කියලා පටන් ගන්නා තැන බලන කෙනාට විතරයි මේක හේතුඵල ධර්මයක් තියෙන්නේ මේ සියුම් වේදනාවක් තමයි මේ ගොරෝසු වෙන්නේ. ඒ නැතුව අහසෙන් පහළ වෙච්ච එකක් නෙමෙයි. දෙයියෝම අප එකක් නෙමෙයි. අහේතුකෝ අප එකක් නෙමෙයි. විසම හේතුකෝ අප එකකුත් නෙමෙයි කියලා වේදනාවේ හටගන්ම බලනකොට වේදනාවට හේතු වෙච්ච සියුම් වේදනා සුඛයට හේතු වෙච්ච සියුම් සුඛය තේරුම් ගන්න තේරුණාට ඒකට හේතුනේ ඊටත් වැඩිය අතිසුකුම වේදනාවක් අන්න ඒ විදිහට මේ වේදනාවේ හට ගැනීම දිහාට අවධානය යොමු කිරීම තමයි මේ ඉස්සල්ලාම මේ වේදනානුපස්සනාවේදී ඒ බුදුරජාන් වහන්සේගේ උපක්‍රමය වෙන්නේ. ඒක කරනකොට හොඳටම තේරෙනවා මේ වේදනාව පහළ වෙන්නේ අහසින්වත් අහම්බෙන්වත් දෙයියෝ පහළ කරලවත් අහේතුකවත් විසම හේතුකවත් නෙවෙයි. ඒවා මේ නොතිබී තිබී මතුවෙන එකයි පේන්නේ. ඒ නිසා නොතිබෙන මතුවෙන ගොරෝසු තත්ත්වෙ මතුවෙන ඉස්සලා දැක්කගෙන දැක්කන දැක්කන මුලට යනකොට අන්න යෝගාවචරයක් අපි වෙන සතිය වැඩෙනවා සමාධිය වැඩෙනවා අරමුණට ලං වෙනවා වේදනාවේ මුල මැද දෙකම දකින්නවා කියන තැනට එනවා වෙන විදිහකට කියනවා අපි ඉස්සලා දකින්න වේදනාව මැද මේ භාවනා උපක්‍රමය නිසා හටගනිමින් පවතින වේදනාව දුක වේවා සුඛ වේවා දකින්න මේ දකින්නකොට දකින්නකොට ඒ වේදනාව වේදනාව නැති තැනකදලා යාන්ත්‍රම බුබුලු දාලා ඉන හැටි ඊට පස්සේ ටිකෙන් ටිකෙන් ඝන බහල වේගන අරමුණ දකින්න පුළුවන් නමුත් වේදනාවක් තියෙනවා. නමුත් වේදනාවට බාධා නැහැ. தත්ති දකින්න. ඊපස්සේ තැනකට ඇවිල්ලා වේදනාව බලවත් වෙලා අරමුණ යටපත් කරගෙන වේ එතකොට බොම්බ ගොරෝසු තත්ත්වයටපත් වෙනවා. පෙළෙන තත්ත්වයකට, තවන තත්ත්වයට, ගැටෙන තත්ත්වයට, දුක් වෙන තත්ත්වයට. මොකද මේ දුක් වෙන තත්ත්වෙට ඉස්සල්ලාපත් වෙන ඉස්සල්ලා අරුණත් එක සමසමව තියෙන තත්ත්වය අරුණට රෙසියුම තියෙන තත්ත්ව ඔක්කොම දැක ගන්නවා නම් මේ යෝගාවචරයගේ කියන්නේ මේ වේදනාව පිළිබඳ දැනුම වැඩි වෙනවා. වේදනාව පිළිබඳ වේදේ වැඩි වෙනවයි කියලා මේකට කියන්නේ. වේදනාව පිළිබඳ සංවේදනය වැඩි වෙනවා. මේ ප්‍රතිවේදේ කියලා වචනක් පාවිච්චි කරනවා. මේක තමයි යෝගාවචරයට දෙන උපදේශ පන්තියෙන් බල බල බල බල ඉන්නකොට වේදනාවේ ඉස්සලා දකින්නේ මැද විතරයි දැන් මුල මැද දෙක දැක්කා නම් ඒ ඒ යෝගාවචරයට වේදනාවේ අගත් දැක ගන්න සුද්ධ අවස්ථාවක් ලැබෙනවා. ඒක නිසා සමාහිතෝ සම්පජානෝ සතෝ බුද්දස්ස ශාවකෝ සති සම්පජඤ්ඤේ යුක්ත වූ බුද්ධ ශ්‍රාවකයා වේදනංච පජානාති වේදනංච සම්භවං වේදනාව දකින්න වේදනාව දකින්න කියන ගොරෝසු වේදනාව දකින්න ඊට පස්සේ වේදනාවේ සම්භවය දකින්න හටගන්න සියුම් වේදනාව කියලා ගොරෝසු වේදනාව වෙන හැටි. වේදනාව හට ගාගෙන එන හැටි දකින්න. මේ තමයි ඉතින් මේ මේ ඉල්ලමක් කනිනවා වාගේ මේ දෝනාවක් විගේ බහිනවා වගේ යෝගාවචරය සත්‍ය සමාධිය යොදවන හැටි. තත්ත චේතා නිරුද්ධಂತಿ. අන්න මේ විදිහට වේදනාවත් වේදනාවේ සම්භවයක් දැක්කට පස්සේ හටගන්ම දැකපේ කරන අන්න හම්බ වෙන අවස්ථාවක් නිරුද්ධේ දකි. මේ හටගන්න වගේම මේක උච්ච අවස්ථාවකටපත් වෙලා ගෙවිලා යනවා. ආන්නේ ගෙවියන අවස්ථාව දැක්කපහම මග්ග මග්ගාණංච khයංගානි. එතකොට යෝගාවචර තියෙන මේ වේදනාවේ ක්ෂය වියෑම, වැය වියෑම, නිරුද්ධ වියෑම භංගය කවදාකවත් නොදැක්ක පැත්තට දැක් ගන්න හම්බ වෙනවා. එතකොට කියන්නේ මුල මැද අග තුනම දැක්කයි. නැවතත් මම මේක සම්පින්දනය කරනවා නොපුහුණු අසත්‍යමත් සමාධි නැති හිතට දකින්න හම්බ වෙන්නේ වේදනාවේ මුදුන් කට්ටේ පමණයි. කුඩුම්බියේ පමණයි. භාවනාවෙන් අපි කරන්නේ ඒක හට ගන්නා හැටි දිහාවට ඊටාම ඉවසිල්ලෙන් සැපකට ආශා කරන්නෙත් නැතුව දුකට වෛර කරන්නෙත් නැතුව බලාගෙන ඉන්න එකයි. බලාගෙන ඉන්නකොට මේ පැත්තට යන්න යන්න යන්න හට ගැනීම දකින්නකොට අපේ සතියේ තීව්‍ර භාවය වැඩි වෙනවා සමාධිය වැඩි වෙනවා වේදනාව දිහා නොදකින් නොපතම් බැලීමකින් තොරව වේදනාව අනුපස්සනාවක් විදිහට ආරම්භණයක් වෙනවා. එතකොට මේ යෝගාවචර අනිවාර්යයෙන්ම වේදනාවේ ගෙවි යන පැති පුංචි පුංචි වේදනාව ගෙවි යන පැති දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට වේදනාච පජානාති වේදනංච සම්භවං වේදනාව දැනගන්නවා වේදනාව සම්භවයක් දැනගන්නවා තත්ත්ව චේතා නිරුද්ධාන්ති ඒනි වේදනාවේ නිරුද්ධ වීම භංගේ, ක්ෂය වීම, වැයවීම දැකගන්න. ඒකට තමයි අපි කියන්නේ වේදනාවේ මුලැමැදාක දකින්නවා කියලා. මේක තමයි කයගාමි ක්ෂය වීම දැක ගන්න මාර්ගය. වේදනංච කයාබෙක්කු නිච්ඡාතෝ පරිණිපුතෝ. මේ විදිහේ වේදනාවේ ක්ෂය වෙන පැත්ත දැක්කා නම් ආයෙත් පස්සේ යෝගාවචරය වේදනාව පිළිබඳ ආසාවක් ඇති කරන්නේ නැහැ. නිච්ඡාතෝ වේදනාව පිළිබඳව සැප විතරක්ම වේවා දුක නොවේවා ආදි වශයෙන් වේදනාව පිළිබඳව පංගු peeru බේරුවක් නැතුව වේදනාව කියන්නේ විඳිය යුතු වේදය ලබාගත යුතු ධර්මයක් මිස සැප වැඩි කළ යුතු දුක අඩු කළ යුතු කියන අර අන්ත දෙකට වැටෙන්නේ මොකද මුලැමැදාග බැලුවොත් අපි ඊයේ මතක් කරගත්ත විදිහට සුඛ වේදනාවේ මුල සැප වුණාට යනකොට දුක නිසා දෙක එකතු කරලා දෙකෙන් බෙදනකොට දුක් වේදනාවෙන් ලැබෙන උත්තරෙමයි ලැබෙන්නේ. දුක් වේදනාවේ එනකොට දුකයි යනකොට සැපයි. සුඛ වේදනාවේ එනකොට සැපයි යනකොට දුකයි. දෙකේ එකතු කරලා දෙකෙන් බෙදලා බලනකොට දෙකේ සමාන තත්ත්වයක් තියෙනවා. නමුත් මේක ඇයි අපිට පේන්නේ නැත්තේ බුදුහාමුදුර මේ විදිහට කියන්නේ නැතුව ඇයි අපිට පේන්නේ නැත්තේ සුඛ වේදනාවක් එනකොටම වැඩ කරන රාග අනුසය නිසා අපේට මෝහ වෙනවා කලකොල වෙනවා දුක් වේදනාවක් එනකොටම ඇතිවෙන ද්වේෂය නිසා අපිට මේ මුල්මෑදක බලා ගන්න ඉවසීමක් හෝ නිෂ්කාංශයක් නැති වෙනවා අපි ඒකත් එක්ක ගැටෙනවා. ඉතින් මේක භාවනා ජීවිතයේදී කියන්නේ දුක සැප දිහා ප්‍රතික්‍රියා විරහිතව බලන්නේ. පූර්ව නිගමන විරහිතව බලන්න. මොකද සැප එනකොට මේක අල්ලබදා ගන්නා වූ රාගානුසය එන බව දැනගෙන යන්න. දුක එනකොට මේක එන පටිඝානුසය එන්න පුළුවන් කියන එක දැනගෙන යන කොහොමද දැනගන්නේ? බණ අහලා සුතමේ ඥානේ දැස් වෙලා ගිහිල්ලා. අන්න එහෙම ගියොත් තේරෙනවා සැප දුකෙන් කෙලවර වෙනවා දුක සැපෙන් කෙලවර වෙනවා. නිසා සැප දුක කියන දෙකම මුලැමැදාග බැලුවොත් සමාන වේදනාවක් තියෙනවා. සමාන වේදයක්. සමාන දැනීමක් තියෙනවා. එහෙම කෙනාට සැප වැඩි කරනවා දුක අඩු කරනවා කියන එක කවදාකවත් ජීවිතේ පරම පවිත්‍ර පරමාර්ථය වෙන්නේ නැහැ. මොකද සැපයි දුකේ තියෙන එකම දේ. මුලත වටිනාකමෙන් වෙනස් තීන්දුව කරන්න යෑමෙන් තමයි අපි අමාරු වෙట్లా තියෙන්නේ. මෙන්න මේ දෙක බලන යනකොට යෝගාවචරයට පේනවා දවසේ වැඩි කොටසක් විස්තර වෙන්න සැප දුක දෙකෙන් බෑ. යතරමැද විශාල ගැප් එකක් තියෙනවා. ඉඩක් තියෙනවා. පරාසයක් තියෙනවා. අන්නේ පරාසෙ එන්න එන්න සියුම් වෙන්න සියුම් වෙන්න අදුක්කම සුඛ වේදනාව කියන සැපට දුකට දාන්න බැරි තැනකට යනවා. ඉතින් ඒක පේන්නේ නැත්තේ අවිජ්ජානුසය නිසා. ඒක එනකොට අපිට පේන්නේ කම්මැලිකමක් විදියට, නීරසකමක් විදියට, එපා වීමක් විදියට, නිදිමතක් විදියට, තීන මිද්‍යක් විදියට මේ තනි වුණා, කොටු වුණා, පාළු වුණා, මම නිකමෙක් වුණා කියලා හැඟීම. ඉතින් අර සැප දුක දෙක අයින් කරන්ට රාගානුසය, පටිඝානුසය තේරුම් ගන්නකොට හුඟක් අමාරුයි. මේ සැප දුක දෙක නැති තැනට එනකොට අපි විවිධ අරමුණු මාරු කරමින් මේ ඉන්නේ අදුක්කම සුඛය කියලා දාන්නේ නැතුව මේ අදුක්කම සුඛේ ඉඳ දෙන්නේ නැත්තේ අවිජ්ජානුසය කියලා තේරුම් ගන්න නැතුව මේකට අපි රූප පෙන්නනවා සද්ද අස්සනවා ගඳ බලනවා රස බලනවා নানা ආකාර දේවල් කරලා අරක අවුල් පාස කරනවා ඒ නිසා අපි අනිවාර්යයෙන්ම සැප දුක දෙකේ ව්‍යවෘත වෙනවා අදුක්කම සුඛේ එනකොට අපි අන්ධවන්ද වෙනවා කලකොල වෙනවා පාළු වෙනවා තනි වෙනවා වෙනවා ආ මේක දැනගත්තොත් අන්න අපිට කියාගේ වේදනාව පිළිබඳ දැනගැනීමක් ඇති වෙනවා අන්නේම දැන ගැනීමක් පච්චුප්පන්න වේදනාවේ ඇති වෙච්ච කෙනෙකුට තමයි ඇත්ත වශයෙන්ම ධානයක් සමාධියක් විපස්සනා සමාධියක් බලලා අතීතේ මම හිතියානම් අතීතේ මට කුමා මොනාකාර වේදනාවක්ද තියෙන්න ලැබුණේ ඒ වේදනාවෙත් වේදනාවක් බවට එකපත් උනේ එක්ක රාගානුසය නිසා නැත්නම් ද්වේෂානුසය නිසා රාග ද්වේෂ දෙකෙන් වෙන් කරලා බැලුවා නම් මේ වේදනාවල සැප දුක් කියලා ගන්න වෙනස් කරන්න දෙයක් නැහැ දෙකේම තියෙන සමාන ගතිය. නමුත් අපි රාග නිස්සිතව, ද්වේෂ නිස්සිතව, මෝහ නිස්සිතව බැලුවොත් හැපට ඇලෙන දුකට ගැටෙන ගතියක් තිබුණා. ඒව විතරයි අතීතයේ අපේ මතකේ තියෙන්නේ. නමුත් වර්තමාන වශයෙන් ධ්‍යාන සමාධිය ආවට සමත සියහණිය මේ විපස්සනාමේ වශයෙන් ඒ පෙනෙන්න විචි බලිය යුතු දැකිය යුතු අනුශේ දකින්න නැති නිසා ඒ අතීතයේ දිහා බලන අභිඥාලාභීන් ධානලාභීන් මේ වැඩේ එදා මේ විදියට සැපට ඇලුනේ දුකට ගැටුනේ අනුසේ නිසා කෙනක දැක ගන්න බැරි වෙනවා. ඒ නිසා යත් හිතන අතීත දකින්නක ලොකු ලාභයක්, කාභිඥාවක්, ඒක විශිෂ්ට ක්‍රියාවක්, ඒක මේ ආශ්චර්යයක් කියලා ඒ දිගේ යනවා. නමුත් වර්තමානයේ සැප දුක දෙකේම යටින් වැඩ කරන මේ අනුසේ ධර්ම දැක ගන්න පුළුවන් නම් තීරුම් අරගනවා එදා ඒ සැප හිතට ගියේ ඒකට ලෝභ කරපු නිසා. එදා ඒ ඇතිවෙච්ච දුක හිතට ගියේ ඒකට ද්වේෂ කරපු නිසායි මෙවුවා තමයි මතකේ තියෙන්නේ. නිසා අතීතයේත් අපිට දකින්න හම්බ වෙන්නේ අපේම රාග දෝෂ මිස ඒ වගේ වර්ණ ගැන්විච්ච වේදනා මිස වේදනා වශයෙන් නම් ගන්න දෙයක් නැහැ. ඒක නිසා සරුවත් අංශේ සඳහන් කරනවා ආංගිකෝ ඒතරහි වේදනාය කච්චාමි. මම දැන් වර්තමානයේ මේ හොඳට ප්‍රතික්‍රියා නොකර බලන්න හිටියේ නැත්නම් වේදනාව නිසා සෑහෙන්න පෙළෙනවා. සැප වේදනාවට සතුටු වෙලාද මේක නැති වෙනකොට පෙළෙනවා. දුක් වේදනාව එනකොටම ඉච්ඡාමංගතර පත්‍රලා පෙළෙනවා. ඒ නිසා වේදනාවේ මම පෙළෙනවා. ගැටෙනවා. තවෙනවා. වර්තමානයේ මම තවෙනවා. ඒක භාවනා කරන යෝගාවචරය විතර නොකරන කෙනාට පේන්නේ. අතීතං පහං අද්ධානං ඒව මේව වේදනාය කජ්ජෙය මම අතීතේ යම් විචේ වේදනාවක් කච්චි වේදනා වින්දන ඒකත් මේ වර්තමාන වගේම නොදැනුවත්කම නිසා ඇතිවෙච්ච එකක් වර්තමානයේ වගේම තමයි අතීතෙත් මම කරලා තියෙන සංසාරේ විඳවපු එක විතරයි. රජවරු වෙලා, සිටවරු වෙලා, තිරිසන් සත්තු වෙලා, නානා ප්‍රාකාරයෙන් අපි අතීතයේ කෙරුවෙත් මේ වේදනාවෙන් විඳවපු එක විතරයි අතීතේ පැත්තෙන් බැලුවා. මේ වර්තමානයේ විඳන වගේම අනංචේව කෝපන අනාගත වේදනං අභිනන්දිය. ඉතින් අපි එහෙම යථා බැල්මකින් තොරව මතු අනාගතයේ මම සිටු වෙන්න ඕනේ රජ වෙන්න ඕනේ මම ලස්සන වෙන්න ඕනේ ආදි වශයෙන් අපි ඉස්සරහට යන්න ප්‍රාර්ථනා කරනවා නම් පිනක් කරලා එතකොටත් මට හම්බ වෙන්නේ මේ අද වාගේම කලවම් වේදනාවක්. අද මේ වේදනාව පිළිබඳ හොඳ පරිච්ඡයක්, හොඳ දැනගැනීමක්, එහි යටින් වැඩ කරන ආසවංශය දැනගන්න බැරි වෙනවා නම් අනාගතේ තනිවාර්යයෙන්ම මට වෙන්නේ මේ වේදනාව නිසා පෙලෙන්නයි වෙන්නේ. දැන් නොදැනුවත්කම නිසා වේදනාවෙන් පෙලෙන්නේ යම් ආකාරයකද ඒ වාගේම අතීතෙත් මට වේදනාව නිසා පෙලෙන්නයි සිද්ධ වෙන්නේ කියලා ඒ පුද්ගලයාට තේරෙන්න පටන් ගන්නවා වර්තමාන වේදනාව හරි හැටියට අනුශේ ධර්මණුව තේරුම් බේරුම් කරගන්න බැරි මනුස්සයාට අතීතයේ පේන්නේ ඒ වර්ණ ගන්නපු කණ්ණාඩිය හරහමයි අනාගතයට ගියත් පේන්නේ කණ්ණාඩිය හරහමයි ඒක නිසා ඒ පුද්ගලයාට තේරෙනවා කල්පනාවට වැටෙනවා අතීත වේදනාව පිළිබඳව අපේක්ෂාවක් තියෙනවා ඒක අතහැරලා දාන්න වෙනවා අනාගත ප්‍රාර්ථනාවක් තියෙනවා. අභිනන්දනයක් ඒ දෙකත් අතරින්ද වෙනවා. ඒ මොකද මේ අද තියෙන මෝඩකම්ම තමයි අතීත අනාගතයට යන්නේ. විශේෂයෙන්ම අතීත අනාගතයට යනවා වර්තමානයේ සිහිය පවත්වන්නත් බැරි වෙනවා. ඒක නිසා වර්තමානයේ පවතින වේදනාව පිළිබඳවත් හොඳට මේ සැප මේ දුක කියලා ඒකේ තියෙන අනුශේධ ධර්ම වැඩ කරගෙන මැද අදුක්කම සුඛයට ගියොත් ඒ පුද්ගලයාට පේනවා මේ වේදනාවේ අභිරමණය කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඒකේ තියෙන්නේ නිර්වින්දනයක්, නිබ්බිදා විරාග, නිරෝධ තත්‍යක් මේක තියෙන්නේ කියලා වේදනාවේ වර්ණ විවර්ණ වෙන ගතියකටපත් වෙන්න පටන් ගන්නවා. මේක අපි කියන්නේ භාවනා කරන යනකොට වේදනාව හරහා දකින්න පුළුවන් තත්යකටපත් වෙනවා කියලා. ඉතින් ඒක නිසා සරුවඥාන් වහන්සේ මේ කජ්ජනීය සූත්‍රයේදී පෙන්වන්නට හදන්නේ වර්තමාන වේදනාව පිළිබඳව විපස්සනා දැනුමකින් තොරව අතීතයට ගියානම් පුබ්බේ නිවාසානුසඥානකින් හරි අපි දකින දේ වේදනාව පිළිබඳ හරි අවබෝධයක් නෙවෙයි අපේ තණ්හා මාන දිටි නිසා ඇතිවෙච්ච වේදනාව පිළිබඳ වර්ණ ගැනීමක් මතු අනාගතය පිළිබඳ අපි සැලසුමක් කරලා පින් කරලා දිවි ලෝකයන්ට ගියත් මේ ගියොත් මේ මේ දැනුම පිටින් ගියොත් නම් වෙන්නේ ඒ එන වේදනත් මේ විදිහට සංඥාවෙන් පටලවාගෙන ඒ අනුව වද විඳින්නයි වෙන්නේ කියලා. ඒ නිසා කරනවා නම් මේ මොහොතේ කරන්න ඕනේ එන සෑම දුක් වේදනාවක්ම සුඛ වේදනාවක්ම ඒ යටින් වැඩ කරන අනුශේ ධර්මයක් දැනගෙන අදුක්කම සුඛයට වැටිලා ඒක දිගේ අවිද්‍යාවට වැටෙන්න දෙන්නේ නැතුව දිගට ගෙනියන එක. මම දන්නවා මේ කියන වචන බොහොම තාක්ෂණික නිසා සමහර වෙලාවට ඒක ඒ තරමින්ම වැටෙන්නේ නැහැ. ඒක නිසා මේ පුද්ගලයාට සිද්ධ වෙන වර්තමානයේ ආරමුණේ හිත පවත්නකොට සැප වේදනාවක් එනවා කියලා හිතමු. අපි මතක් කර විදිහට ප්‍රීති සුඛ පස්සද්ධාති සැප වේදනාවක් එනවා. එතකොට මේ පුද්ගලයාට මේකට රාගානුසය ඇති නොවීම පිණිස ඇතිවිච්ච සැප වේදනාවට ලොල් වෙලා අරමුණෙන් හිත පිට නොයෑම පිණිස මතුවෙන්නා වූ පීති සුඛ එකඟතා දිහාවට කල්පනා කරන්න වෙනවා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා. භවනා කරනකොට පහළ වෙන මේ ප්‍රීති සුඛ පස්සද්ධි වගේ හොඳ සැප වේදනා එනකොට ඒක අරමුණෙන් ඇදලා ගෙනියලා නිකාන්ති தත්වයටපත් කරලා ආකර්ෂණ වෙන මට්ටමට යනවනම් යෝගාවචරය ඒක දැන ගැනීම තමයි තාමත්ම වැදගත් දේ. අන්නේ දැනගත්තට පස්සේ මේ වේදනාව කෙරේ පිහිටන්න තියෙන මේ වේදනාව හේතුඵල ධර්මකින් පහළ වුණේ සති සමාධි තියෙන නිසා ප්‍රීති ආදී දේවල් පහළ වෙනවා මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා. ඒ වගේම සමහර වෙලාවල් වලට කටුක වේදනා එනවා. අරමුණ භාවනා කරනකොට විශාල සද්දයක් ඇවිල්ලා පාට ගැස්සිලා. එතන කයේ ධනිස් අමාරුවක් කොන්දේ අමාරුවක් ඇවිල්ලා අර අරමුණේ හිත තියාගන්න බැරි තරම් කටුක වේදනාවක් එනවා. ඒ කටුක වේදනාවක් එනකොටත් තරහක් එනවා මට මේ භාවනාව කරගන්න දෙන්නේ මේ වේදනාව දුක් වේදනාව කතා කරන්නේ ඇවිල්ලා මට බාධා කරන නිසා මේක නොදකින් නොපතන් කියලා ඒක පිළිබඳ ද්වේෂයන්ගිම පහර වෙනවා. එතකොටත් යෝගාවචරයට තේරෙනවා නම් මේ දැන් වැඩ කරන්නේ පටිගියේ පටිඝානුසේ ඒකයි මේ වේදනාව මෙච්චර කළු පාටට පේන්නේ ආක්‍රමණශීලීව පේන්නේ ඒ නිසා මට මූල කර්මස්ථානේ මුහා වෙනවා දැක් ගන්න බැරි වෙනවා කියලා ඒ වේදනාවට ඇති පටිගය කෙරෙහි නිසිපිලිපැදීම නම් මේ වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ඇති වෙච්ච මේ දුක් වේදනාවට ස්වභාවයෙන්ම මතුවෙලා නැත්තම් මුදුන්පත් වෙන්නලා යන පැත්ත බැලුවොත් යන පැත්ත බලන තරම් ඉවසුවොත් බුදුම මිහිරියාවක් ඉදිරිය කරලා යනවා හැප්පුණොත් ඒක දැක් ගන්න හම්බ වෙන්නේ. ඒ නිසා ඒකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි බලන්න පටන් අරගත්තොත් යෝගාවචරය මේ සැප දුක් දෙකේ පිහිටන ආකාරය දැනගන්න දැනගන්න මූල කර්මස්ථානේ වැඩි වෙලා ඉන්න පුළුවන් වෙනවා. ඒකෙන් මේ වේදනානුපස්සන අමතක වෙන්නේ සියුම් සියුම් අදුක්කම සුඛ වේදනාට හිමීට හිමීට හිමීට හිත ගෙනියන්න පටන් ගන්නවා. ඒ නිසා රූප කර්මස්ථානේ රූප ආර අපි ගත්තොත් ආනපානේ ඒක සියුම් වෙනවා. අර සියුම් වේදනාවලටත් හිත දිගින් දිගට දිගින් දිගට ගෙනියනවා. ඉතින් මේකෙදී මේ වේදනාච පජානාති වේදනාච සම්භවං යත්ත චේතා නිරුද්ධಂತಿ මග්ගංච කය ගාමිනෝ කියන මේ ਸਰුවචාන්සේ පෙන්වන විදිහට මේ වේදනාව මැද දැකලා මුදත් මුලක් දැක ගන්න දක්ෂ වුණොත් එයාට වේදනාවේ අග ඡය වීම දැක ගන්න පුළුවන් වෙනවා මේක නිවන් මාර්ගයේ කියන නිසා කෙනෙකුට කියන්න පුළුවන් වේදනානුපස්සනාවෙන් පමණක් නිවන් දකින්න පුළුවන් කියලා ඒ නිසා කාටවත් කියන්න බෑ මේ වේදනාවට පසුනා මුල් කරගෙන යන භාවනා ක්‍රම වැරදි කියලා. ඒකට අපි ඉඳ තියාගෙන යනකොට මොකද වේදනාවෙත් මුලැමැදාක දැක ගන්න පුළුවන් නම් විපස්සනා සිද්ධ වෙනවා. දැන් අපි දැන් මේ පහුගිය දවස් ටිකේ කරගෙන ආපු විදිහට රූපය දැනගෙන රූපය තුලින් සති සමාධි ඇති කරගෙන වේදනාවට බහින ක්‍රමේ තමයි 1 2 3 4 ක්‍රමේ ආනුකුබ්බි වැඩපිළිවෙල. යම් කිසි කෙනෙක් පෙර ආත්මවල මේ මේවා හොඳට කරලායි වගේ හොඳ දක්ෂකමක් පෙර පාරමිතා ශක්තියක් තියෙනවනම් සමහරට වේදනාවෙම පටන් අරගන්නත් පුළුවන්. ඒක නිසා ඒකට විරුද්ධව වාදන ගන්න නරකයි. නමුත් ඒක හරියන්නේ නැත්නම් අපි දැනගන්න ඕනේ රූපයෙන් පටන් අරගෙන මේ විදිහට මුලැමැදාක බලාගෙන වේදනාවෙත් මුලැමැදාක බලාගෙන යන්නේ ඒක තමයි කරන්නේ. ඉතින් මේ විදිහට යම් වෙලාවක මේ සුඛ වේදනාවක් ආවට ඒකට ලොල් නොවි ඒකේ යනකම් බලන ඉඳලා ඒකේ තියෙන දුක්ඛ පැත්තත් යටින් වැඩ කරන රාගානුසයත් දුක්ඛ වේදනාට ආපුවාම ඒකට උරුට්ටු නොවි ඒක මතුවෙන්නල්ලා ඒක යන පැත්ත බලලා ඒකේ තියෙන සැප වේදනාවත් ස්වභාවයෙන් තියෙන පටිඝානුසයත් දැක්කහනම් ඒ යෝගාවචර වේදනාව එනකොට අර හැප්පෙන ප්‍රතික්‍රියා කරන gati අඩු වෙලා අරමුණේ වැඩි වේලාවක් හිත පවත් ගන්න පුළුවන් සූරකමක් ඇති කරනවා. එතකොට වෙලාවක් එනවා වේදනාව පසුබිමේ කොච්චර දෝ තියෙනවා. නමුත් අරමුණ පවත්න්න පුළුවන්. හරියට මුහුද රැළ හොඳට තියෙනවා. නමුත් ඔරුව පෙරලා ගන්න නැතුව අපිට දියබට පදින්න පුළුවන්. ඒකෙන් කියන්නේ වේදනාවක් නැහැ කියලා. නමුත් ගමනට බාධා නැහැ. මේකට අපි ලොකු සාංශේ වචනයක් දානවා වේදනා විජය කියලා. වේදනා විජය කියලා කියන්නේ වේදනාවක් නැති තත්ත්වයක් නෙවෙයි. නමුත් මේ වේදනාවලින් කුප්පන්න හදන කුප්පිල්ල අණුව කිපෙන්නේ නැතුව ඉන වේදනාවේ මුණත හඳුනාගෙන ඒක සැප මුණතින් දෙන්නේ දුක් මුණතින් දෙන්නේ සප්නතාව අපි එකට බැඳෙනව රාගානුසය නිසා දුක් මුණතින් આવත් අපි එක ගැටෙනවා ද්වේෂානුසය නිසා මට අද වේදනාවක් අඳුර ගන්න පුළුවන් අවස්ථාවක් ලැබේවා ඒකට යටින් වැඩ කරන රාගානුසයත් සැප වේදනාවනේ දැක ගන්න ලැබේවා දුක් වේදනාවක් කෙනකොට වේදනාවක් දැක ගන්න ලැබේවා පටිඝානුසය අධ්‍යක්ෂණට ලැබේවා කියලා. කටයුතු කරන්න පටන් අරගත්තොත් එයාට තියෙන වේදනාව මතු නොවි අපිට මේ පරිශ්‍රණය කරන්න බෑ. ඒ නිසා වේදනාව ඉස්සර බාධාවක් වුණාට දැන් සාධකයක් වඩපත් වෙනවා. එතකොට තමයි වේදනාව විජය කියන මේ தත්ත්වෙට යෝගාවචරයට එන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා යෝගාවචරයා භාවනා කරගෙන කරගෙන යනකොට වෙනදට වඩා ඉස්සරනම් දමල ගහලා නැගිටලා යන පමණ වේදනාවක් ආවට දැන් එහෙම කරන්නේ දැන් ඒක පුංචි පුංචි වේදනා ඉවසලාමදි මඳහත් වේදනා ඉවසන්න ඕනේ ඊටත් වඩා ගැඹුරු වේදනා ඉවසන්න ඕනේ කියලා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉස්සරහට යනකොට මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳව පාඩම හොඳට තහවුරු වෙන්න පටන් ගන්නවා. එනේ එන වේදනාව අනුව හඳුනා ගැනීමක් කරනවා මේ වේදනාව. ඉතින් ඒකෙදී එහෙම හඳුනා නොගන්න වේදනාවක් එනකොටම ගැටෙන හෝ ඇලෙන ඒ අනු අනිවාර්යම රාගානුසයෝ පටිඝානුසය පහළ වෙන අවස්ථාවක් දකින්නකොට ඒවැනි තත්වයක ඉන්න යෝගාවචරය ගැන කතා කරලා බුදුරජාන් වහන්සේ මේ අපි කියන තැනට යව ගන්න එයාට විශ්වාසයක් ඇතිකරනද නිදර්ශනයක් කියනවා මහණෙනි උලක් කැනිච්චාම වේදනාව වෙනවා ඒක පෙළෙන ගතියක් තවන ගතියක් වෙනවා ඒක විඳ ගන්නට අමාරුයි වේදනයි ඒ ඒ උල ඇනිච්ච තැනම තව උලක් ඇනුනොත් නම් කොහොමඩක්වත් විඳින්න බෑ කියලා ඒක මම පිළිගන්නවා කියන්නේ. උලක් ඇනිච්චාම වේදනාව රිදෙනවා ඒක මම පිළිගන්නවා. එතනම තව උලක් ඇනුනොත් නම් දරන්න බැරි වෙනවා. මොකද්ද මහන්නේ පළවෙනි උල කියන්නේ? පළවෙනි උල කියලා කියන්නේ වේදනාව. මොකද දෙවෙනි උල කියන්නේ? පටිඝානුසය හෝ රාගානුසය. එතකොට අපි මෙන්න මේ දෙක කඩලා ගත්තොත් පළවෙනි එක පිටින් එන එකක් දෙවෙනියට දාන පටිඝානුචෝ රාගානුසය අපි එකතු කරන එක. අපි මේ වේදනා කරේ අරගෙන ආපු සංඥා අනුව. එතකොට මේ අපේ එකතු කිරීම අනුව දැරිය හැකි තත්වයක ඉඳලා නොදැරිය හැකි තත්වයට වේදනා මාර්ගය. සැප වේදනා කයිලා අපි පාර කඩාගෙන කැලේට ඇදගෙනමත් යනවා. දුක් වේදනා කාපම තැවෙනවා, හලෙනවා, කනගාටු වෙනවා. මොකටද? පොදු වේදනාවෙන් නෙවෙයි මේක වෙන්නේ නැත්තම් පොදු වේදනාවේ තියෙන හුදු වේදනාවේ තියෙන පළවෙනිින් එන වේදනාවේ තියෙන දැරිය හැකි තත්ත්වයක්. අන්න ඒකට මේ අපි එකතු කරන පටිගය නිසා නැත්තම් පටිඝානුසය නැත්තම් රාගානුසය නිසා ඒක උල් දෙකක් කැණිච්ච ලෙඩෙක් බවටපත් වෙනවා දරා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. මේක නිසා භාවනා යෝගාවචරය කරන මේ වේදනා විජේ කියලා අර අපි දෙවණියට ඇනගන්න උල ඒක තණ්හාව නිසා, මාන්න නිසා, දෘෂ්ටි නිසා, අවිද්‍යාව නිසා සිදුවෙන දෙයක්. අන්න ඒකේ වගකීම දෙයයන් ආශ්‍රය දෙන්නත් එපා. පිටින් අපිට උලහනපු කෙනාට දෙන්නත් එපා. අහේතුක தත්වයකට දාගන්නත් එපා. විෂම හේතුක தත්වයකට දාගන්නත් එපා. ඒක හේතු සහිතව වෙලා ඒ හේතුව මොකද මේ වේදනාව පිළිබඳ අපේ හිතේ මුල් බැහැගත්තු සංඥා ක්‍රමයක් තියෙනවා. හඳුනා ගැනීම ක්‍රමයක් තියෙනවා. ඒ හඳුනා ගන්නකොටම සැප වේදනාවක් එනකොටම පටිඝානුසය එනවා ඇඟට නොදැයි. දුක් වේදනාවක් එනකොටම පටිඝා සැප වේදනාවක් එන රාගානුසය දුක් වේදනාවක් එනකොට පටිඝානුසය එනවා. මෙන්න මේ දෙවණියට අපි එකතු කරන රාගානුසය හෝ පටිඝානුසය හඳුනා ගන්න නැතුව අපි කොච්චර අතීතයේ සිහිපත් කරත් අනාගත ප්‍රාර්ථනා කළත් මේ අපි විහිං එකතු කරන පටිඝානුසය රාගානුසය පිළිබඳව තමන් හික්මීමක් භාවනාවක් අවබෝධයක් නැතුව සංසාරේ කොච්චර කල් ගියා. මේ එන එක එකක් අපි දෙකක් බවට පත් කරගෙන දරා ගන්න බැරි, පෙලා ගන්න බැරි වෙහෙසකර තත්වයකටපත් වෙලා විඳවනවා. ඒක නිසා අයුවා ගිනි. ඒවා අවුල්. ඒවා ගැටුම්. ඒවා වේදනා. ඒවා කුප්පණ ගති. ඒවා රුප්පණ ගති. ඉද්දන ගති. ඉතින් භාවනා කරපු එකනා නැත්තම් හොඳට බණ අහලා භාවනාවේදී වේදනාවක් එනකොටම ඒක පටිගය රාගය අනුශේ වශයෙන් දැනගෙන Taman ඒකට යමක් එකතු නොකර ඉන්න තැනට යනකම්ම එන වේදනා එන්නකොටම දැනගෙන ඒ එකතු වෙන පටිඝානුශේ රාගානුශේ ඇති නොකර හෝ ඇති වෙන හැටි දැක්කානම් මේ තරම් වටිනා ලස්සන මිහිරි අත්දැකීමක් මනුෂ්‍ය ජීවිතේ කවදාකවත් නැහැ කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා ඒක මොකක් මේ දුක් වේදනාවට සම්බන්ධ කරලා කියන්නේ මහානි දුක නම් ඇත්ත වශයෙන්ම දුකයි. නමුත් දුක දුකක් බව අවබෝධ කරගන්නවා විතර සැපයක් මුළු මනුස්ස ජීවිතේම නැහැ කියලා. ඉතින් අපි මේ වගේ භාවනා කරලා විපස්සනා කරලා වේදනාවක් ඇති වෙනකොට ඒකට අපි වෙස් ගන්නන වෙස් මූණු වන්දන සකස් කරන ආලවට්ටම් කරන හැඩ ගහන ගතිය මගෙන් ඇතුලෙන් යන එකක් බව දන්නේ නැත්නම් අපි මේ වේදනාව නරකන අපි හිතන්නේ මේ ආපු වේදනාව කරපු මිනිහගේ වැරද්ද කියලා. මං අද පෙලෙන්නේ වේදනාවේ වැරද්දක් නිසා කියලා. නමුත් ਸਰවඥාන්සේ කියනවා ඔබ පෙලෙන්නේ ඔබ එකතු කරගත්ත පටිඝානෝසේ නිසා. ඔබ ආශාවක් ඇති වෙලා ආසෙන් රාගරක්ත වෙන්නේ වේදනාව නිසාම නෙවෙයි හුදු ඔබ එකතු කරන ලද කාමරාගානුසේ නිසා. එතින් මේකට ලස්සන උපමාවක් හැමතැනටම ගැලවෙන උපමාවක් ඔය අපේ කටුකුරුන්දි ස්වාමීන් එකතු කරනවා සිංගර් මහානමැෂිමකින් මහනකොට උඩින් ඉදිකට්ටෙන් යටට නූල ගියාට යටින් බොබින් එකෙන් හුක් එක දැම්මේ නැත්තම් මැස්මක් වැටෙන්නේ නැහැ කියලා. උඩින් ඉදිකට්ටේ යනවත් එකම මැෂිම හදලා තියෙන යට තියෙන බොබින් එකෙන් පුඩුවක් ගිහිල්ලා ටක් ගාලා ඇඟට නොදැනෙන්න යටින් හුක් එක වදිනවා. වදිනකොට මේ ගැටේ තද වෙලා ඊගාව සැරේ ඉදිකට්ටෙන් වදිනකොටම යටින් නූලක් වදිනවා. ඒ චාන්තිවල බොහොම ලස්සන දිටික මැහුණා කියලා අපි කියනවා. ඒ මහණේ කරාට තමයි බුදුහාමුදුරුවෝ තණ්හාව කියන්නේ සිබ්බණී කියන්නේ. තණ්හා නැමැති සිබ්බණිය ඇඟට නොදැනෙන්න යටින් මේ <clears throat> එනේන වේදනාවලට පටිඝානුසය හෝ රාගානුසය එකතු කරලා ඒව දිගේම බැඳගෙන යනවා අදුක්කම සුඛයට ඉඩ නොතබ. අදුක්කම සුඛයේ වසංගල. අදුක්කම සුඛයේ හිත යන්න නොදී. දැන් අපි මොකද කරන්නේ? ඇයි මෙච්චර 180ක් විතර වෙන අදුක්කමසේ අපිට දකින්න බැරුව කොහොමද අපේ මුළු ජීවිතේම සැප දුක දෙකට බෙදෙන්නේ? හොඳට බලන්න කියනවා සැප දුක මුළු ඉඳගෙන ඉන්න පරියන්කෙන් 10 10 15යි තියෙන්නේ. උඟ වෙලාවක් ඉන්නේ අදුක්කමසේගෙන විවෘත වෙන්නේ නැහැ. මොකද සිබ්බණිය යට ඉඳගෙන සැප වේදනා දුකත් එක්ක ගැට වෙනවා. ගැට කාල ගැට කාල අදුක්කමසේට යන්න දෙන්නේ නැතුව අවිජ්ජානුසයෙන් වහනවා. දැන් අපිට කරන්න වෙන්නේ සැප ටික එකමල්ලකට දාන්න. දුක් ටිකේ කමන්න කරදා. දාලා ප්‍රතිපත්ති මොහොතේ පිළිගන්න සැප වේදනාත් එක්කම රාගානුසයක් එනවා. දුක් වේදනාත් එක්කම පටිඝානුසයක් එනවා. මට පුළුවන්ද මේ එකතු කරන රාගානුසය පටිඝානුසය මම විශ්ින් දානදී අර ඉදිකට්ටට එනකොටම යටින් බොබින් එකෙන් අල්ලනා වගේදී බොබින් එකේ නූල් නැතුව මහන්න පුළුවන් ද කියලා බලන්න. බොබින් එකේ නූල් ඉවරනාට පස්සේ මැස්ම දිකට ගෙනියන්න. ගෙනියලා බලනකොට තියෙන්නේ මැස්මක් වගේ මොකක්ද එකක් පේනවා. නමුත් ගලවපු ගම රෙදි කයින් වෙනවා. මේක තමයි රහතන් වහන්සේගේ සිද්ධ වෙන්නේ. රහතන් වහන්සේගේ බොබින් එකේ නූල් නැහැ. හැබැයි මැස්ම යනවා. බැලුව බැලමට නම් උඩ ඉඳලා බලනකොට මැස්මක් පේනවා. නමුත් එළියට ගත්තට පස්සේ නූල ඇදලා දැම්මහම නිකන් රෙදි ටික අර තද වෙලා තිබුණා විතරයි වෙන්නේ නැහැ. ඉතින් මේ භාවනා කරනකොට මේක తాවකාලිකව අත්දකින්න පුළුවන්. මේක වෙන්නේ ආධුනිකයට පුංචි වේදනාවක්. රාගානුසය එනකොටම දැනගන්න පුළුවන් මේ පුංචි දැන් මට භාවනාව හරියාගෙන එනවා කියලා සතුටක් ඇති වුණා කියලා දැනගන්නකොටම අපිට තියෙනවා මම අරමුණ ගැලවුණා මගේ. සතිය නැති වුණා මගේ. සමාධිය නැති වුණා මගේ. මොකද? මේ ඇතිවිච්ච වේදනා මේ සුඛ වේදනාට ආශාව නිසා. ඕනේ එතකොට කෙනහිල්ලක් ආව වේද සුද්ධන වේදනාවක් ආව දුක් වේදනාවක් ආව. එතකොටම අරමුණෙන් ගලවලා යනවා. එතකොටම සමාධිකයි. සතිකයි. කරනකොටම හේතුව බැලුවොත් පටිඝාන ශික්ෂා. ඒක නිසා ඒක සමත ආචාර්යවරු සඳහන් කරලා තියෙනවා අබිනතං චිත්තං රාගානුපතිතං සමාධිස්ස පරිපන්තෝ අපනතං චිත්තං පටිඝානුපතිතං සමාධිස්ස පරිපන්තෝ කියලා අබිනති භාවයක් මේ ඇති වෙන අරමුණටම නෙවෙයි මේ අරමුණ නිසා ඇතිවෙච්ච අරමුණක් එක්ක මූණට මූණ දාලා ඉඳින නිසා ඇතිවෙච්ච සතුටට අබිනතියක් ඇති වෙනවා. අබිනතිය ඇති වෙනකොටම ඒ උඩින් එන නූල අබිනතිය උඩින් එන නූල සතුට වේදනාව නම් යටින් වදින කොක්ක තමයි රාගානුසය. අබිනතං චිත්ත රාගානුපටිතං සමාධිස පරිපන්තෝ මේ දෙක දැක්කේ නැත්නම් සමාධියෙන් හිත කඩලා දානවා සතියෙන් හිත කඩලා දානවා අරමුණෙන් හිත පැත්තකට විසිකොල්ල දානවා අරමුණට ආස වෙලා ඉඳලා අන්තිමට අරමුණක් නැති වෙනවා සතියක් නැති වෙනවා සමාධියක් නැති වෙනවා මට මොකද වුනේ කියලා හොයාගන්න බැරි වෙනවා ඒකම නරක නුහුරු නුරුස්නා වේදනාවක් කියනකොටම අබ අපින අපනතං චිත්තං කියලා කියන. එතකොට පටිඝ පටිඝයේ ගිහිලා ඒක සාදරව පිළිගන්න. පිළියර ගත්ත ගමන් අරමුණෙන් හිත කැඩෙනවා. නීනොදකින් කියලා අර ඇති වෙච්ච වේදනාවටත් බැන බැන භාවනා මධ්‍යස්ථානටත් බැන බැන ඉතින් දුක් ඇති කරගන්නවා. ඒ වෙනුවට ඒ ඇති වෙන වේදනාවත් එක්කම තමන්ගේ ඇති වෙන මේ පටිකේ දැක් ගන්න පුළුවන් නම් ඒ යෝගාවචර තේින පටන් මේ පටික අනුසය මම විශ්ින් එකතු කරන දේ මෙතකොට තමයි තරාදී සමබර භාවයේ කියලා අසාධාන පැත්තට වැටෙන්නේ. නැත්තම් සමාධිය සම්බර තරාදී සම්බර කරන්න පුළුවන්. ඒක භාවනා ලෝකෙදී කියන්නේ භාවනාවෙන් එන වේදනා සියල්ල දැරිය හැකි දේවල්. දරා ගන්න බැරි වෙන්නේ ඕකට පටිගෙන් හෝ රාගෙන් අපි සාදර වෙන්න ගියොත්. නැත්තම් පිළිගන්න ගියොත්. මේ දෙක දැනගෙන යම් වෙලාවක රාගයක් එක්කම සැප වේදනාවක් එන හැටි, ද්වේෂයට හා සම්බන්ධලා පටිගය දුක් වේදනා එන හැටි දෙක දැක්කොත් ඒ යෝගාවචරයට තියෙනවා මේ දෙක අතරමැදක් තියෙන බව. ඒ සැපතික සැප වේදනා ටික අපි එකමල්ලකට දානවා දුක් වේදනා ටික එකමල්ලකට දාපුවම හිස් ටික අහුවෙනවා. එතකොට තියෙනවා ඇයි මම මේ මෙච්චර තියෙන අදුක්කම සුඛයට බැඳෙන්නේ නැති කියලා බැලුවොත් බුදුහාමර කියනවා ඒක උඹේ දෝෂයක් නෙවෙයි. මේකට අපි සදාකාලිකව අන්ධකාරයි මොකද මොහය නිසා නැත්තම් අවිජ්ජානුසය නිසා. මේ අවිජ්ජානුසයත් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? නීරසකම, කම්මැලිකම, ඒකාකාරීකම, නිදිමත ගතිය, බය, අසරණ ගතිය, කොට වුණා, තනි වුණා, පාළු වුණා කියන ගතිය. මේක හඳුනා ගන්නවා කියන එක හරි අමාරුයි. ඒ මොකද නීරස ගතිය එනකොටම අපි දන්නෙත් නෑ සලුවක සාදාලා නැගිටලා ඉවරයි. නිදිමත ගතිය ආවට පස්සේ අමාරු වැටලා ඉවරයි. සාමාන්‍යයෙන් කියනවා බොන මිනිස්සුයෙකුට උපදෙස් දෙනවා නම් බොන්න ඉස්සල උපදෙස් දෙන්නේ. ඒක නිින්ද පිළිබඳ උපදෙස් දෙනවා නම් නිින්ද ආවට පස්සේ දීලා වැඩන නිින්ද ඉස්සල දෙන්න ඕන. නමුත් නිින්ද ආවට පස්සේ කරන්නේ. ඒකම කම්මැලිකම නීරස ගතිය එනකොට මේ මම ආයනේ තක්කායි දිට්ඨිය කිති කැවෙනවා. Taman මේ ඉච්ඡා භංගත්වයකටපත් වෙනවා. ආත්ම ආත්මික මේ පැකිලෙනවා. ඉතින් අපි හිතන මේලා යමක් කරන්න ඕනේ කියලා අපි භවනා කඩා ගන්නවා. ඉතින් මේ අදුක්කම සුඛ වේදනාවට විරුද්ධ වෙන්න නම් ඒක වෙස්සලාගෙන ඉන්න ආ වූ මේ වටපිට ගති ටික දැකගත්තොත් යෝගාවචරයට තීරණ පටන් අර ගන්නවා. මේ භාවනා කරන්න ආවට පස්සේ අපි කොච්චර නුරුස්නා ගති පහළ වෙනවද හිතට කියලා. ඒකට හේතුව මොකද මේ කම්මැලිකම, නීරසකම, ඒකාකාරී ගතිය ගොඩක් දේවල් එනවා. ඉතින් නුරුස්නා ගතිය අපි හිතන්නේ නෑ මේ මේ අවිජ්ජානුසයෙන් මතු කරන දෙකක්, මතු කරන දෙයක්. ඒක මේ භාවනාදී ප්‍රතිඵලයක් කියලා නම් හීනකින්වත් හිතන්නේ. ඒ වෙනුවට හිතන්නේ වෙන්නේ මොකද්ද? අහල පහල ඉන්නාත් එක්ක නුරුස්නා ගති පහල කරනවා. භාවනා කරන කට්ටියත් එක්ක හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඊට ඉස්සලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට යමක් කමක් තේරුම් කරලා දෙන්න පුළුවන්. භාවනා කරන කෙනෙක් එක්කනම් කවදාකවත් ගහපා ගහපා දීලා බේරන්න බෑ. සාර්ථක භාවනා යෝගාවචරය ඉද්දෙන තුවාලයක් වගේ. වනමුකේ පහදපු වනයක් වගේ. අනේ ඉතින් මොකද කරන්නේ කො හොඳ දෙයක් හැබැයි. ඒක නොවිය ගිය කෙනෙක් නෑ මේකේ. නිසා තමන් තමන් ගැන අනුකම්පා කරගන්න ඕනේ. ඒකයි ඔය ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ මේ වගේ සටනක් කරන. මේ වගේ ගඟ දිගේ ඉහළට පීනන. මෙවැනි යෝගාවචරයේ දරන්නා වූ උසුලන්නා වූ ඒ බර. ඒ පහර පැන්නා වූ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා විසින් තාමත් අනුකම්පාවෙන් ලයාදරව සදාදරව යත්තන් උපදේශ පන්තියක් ඉක්ුත් කරමින් කටයුතු කරනවා. භාවනා නොකර නැත්තෝ භාවනා කරතා කරලා මේ වගේ නුස්නා ගති පහනකොට භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා කොම් කරනවා. ඒගොල්ලන්ගෙන් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක නිකන් ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙනවා වගේ වැඩක්. හාවන්ගෙන් අං බලාපොරොත්තු වෙනවා වගේ වැඩක්. අපි කල්පනා කරන අපි මේ භාවනා ලෝකෙට එන්නේ ඉස්සෙල්ලා අපි කොහොමද ඉරිසින්නාන්සලා ගැන හිතුවේ? අපි කොහොමද රහතන් වහන්සේලා ගැන අපි හිතුවේ මේගොල්ලෝ ඒකට මේපදිච්ච කට්ටිය අපිත් එක්ක ඕනේ නැහැ කියලා අපි බොහොම දුරස්ත කරගෙන හිටියේ. මම භාවනා කරගෙන යනකොට අපිට නුරුස්නා ගති පහළ වෙනකොට අපි හිතන්න භාවනා නොකරන අය තෝ පැත්තෙන් තමයි බලන්නේ. ඉතින් මේක සඳහා පිළිතන තියෙන ක්‍රමේ තමයි අර කැමැත්තක් වෙනකොට රුචියක් වෙනකොට රස මේ සැප වේදනාවක් වෙනකොට එන රාගානුසය වගේම නුරුස්නා ගතියක් වෙනකොට ද්වේෂානුසය වගේම අදුක්කම සුඛ වේදනාවට එනකොට මේ තියෙන බය සංකා ගතිය අවසාන ඉවර වෙන්නේ නුරුස්නා ගතිය. ඒක භාවනා ලොකු දියුණුවක්. නමුත් අදුගානේ යෝගාවචරයවත් ඒක හරියට තේරුම් ගන්නෑ. අහලා පාලින්න ගැන කතා කරන දෙයක් නෑ. ඒ නිසා භාවනාවේදී ගොඩාක් වැරදි අර්ථකථන තියෙනවා. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන හදනකොට පුළුවන් තරම් නීති තර්ක වලින් අරහිමින් බannවා යෝගාවචරයට මේ නිසි නින්දේ මේ පරිශ්‍රණය කරගන්න යන්න දෙන්න ඒ වගේම යෝගාවචරයට මම අවධාරණය කරලා කියනවා කතාව හොඳටම වැඩි එක එකන හදා බෙදා ගන්න පටන් ගන්න තියෙනවා මේකේ වෙන්නේ මොකද්ද පිස්සු පිහට්ට රජකම් කරුණා කරලා ඒක පැත්තක තියන්න පැත්තක තියලා මතක තියාගෙන ඉන්න ඒ එන නුරුස්නා ගතිය ඇතුළෙන්ම මෝරන් ගන්න ඇතුළෙන්ම තැම්බිලා යන්න ආරින්න කමඨා සුද්ධ කරන වෙලාවක ඇර මේවා කවුරුත් එක්ක කතා කරන්න යනවා. කතා කරන්න ගියොත් වෙන්නේ sannivedanaye පටලයි. මේක කරන්න ඕනේ මොකද්ද? තැම්බෙනකොට allele වැහුම් ඇරලා බලන්න යන්න එපා ඇටකුණා වෙන. එහෙම තැම්බෙන්න ආරින්න. පුළුවන් නම් ප්‍රෙෂර් කුකර් එක දාලා තම්බන්න. එතකොට සූ සූ සූ සූ ගාලා අඩියට මනකන් තැම්බේ. ඇරියොත් ප්‍රෙෂර් එක වෙන්නේ මොකද්ද? ගොඩ වෙලාවක් කරනවා ප්‍රෙෂරයිස් වෙනවා. එතන ප්‍රෙෂර් එක නගින එක නම් ස්වභාවයි. ඒක ගැන බය වෙන්න එපා. ඒක තමයි භාවනා හැටි. ඇයි ඒකයි මේ භාවනා මධ්‍යස්ථානට දාලා මේ නීති දාලා මේ සීල්පද සමාදන් කරෝලා ආර්ය විනය මේ මේ ආර්ය තුෂ්ණි භාවය දීලා තියෙන්නේ. නමුත් මේ වේදනාව පිළිබඳ වැඩේට යනකොට පුදුම විදිහට ඒක ඉද්දෙන ගතියකට, ඔද්දල් වෙන ගතියකට එනවා. ඉතින් කාගේ හරි සරණක් ඉල්ලනවා. ඉතින් සමහර කට්ටිය ඒකටම ලෑස්ති වෙලා තියෙනවා. ඉතින් පටන් අරගත්තට පස්සේ කතාවේ කිල්ලෝරක් හොයන්න බෑ. ඇද්දි ඇද්දි ඇද්දි ඇද්දි ඒක නිසා කරන්න තියෙන එකම දේ අපේ ආත්ම සංවේගය පහළ කරගෙන ධර්ම ගෞරවය පහළ කරගෙන පුළුවන් තරම් මේක මේ කාගවත් එනකොට හිතානාපු දෙයක්වත් නෙවෙයි මෙතෙන්ට එනකොට ඇති වෙන අනිශ්චිත භාවයකින් තුලින් ඇති වෙන තත්ත්වයක්. ඒ නිසා අපි එකිනෙකා නැවත පරිතද කරගන්න ඕනේ. මට සමහරලාට ගිහිල්ලා මතක් කරලා දෙන්න හිතෙනවා. නමුත් මේ සෑම කෙනෙක්ම වැදගත් පුරවැසියෝ නිසා මං කරබන් ගන්න. හොඳ නැහැ. ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ බොහොම දුර බැහැරක ඉඳලා ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන විශාල නිවාඩු දාගෙන විශාල වියදමක් කරලා. මේ මේ එකිනෙක නා හඳුනගන්න එහෙම නෙවෙයි. මේක සෝෂලයිස් වෙන්න තැනක් හරි මේ සමාජශීලී මධ්‍යස්ථානයක් හෝ පාටිකක් හෝ වෙන සංදර්ශනයක් හෝ වෙන සංഭാෂණයක් නෙවෙයි. හැබැයි මෙතෙන්ද පත් වෙන්න හිතාගෙන ආපු එකක් නෙවෙයි. මගේ යුතුයකමක් කියලා මම හිතන මෙහෙම කතා කරන එක. ඒක නිසා මට හිතුණා මේ වෙලාවේ තොක්කකුත් ඇනගෙනම බණ ටික කියාගෙන යන්න. ඉතින් ඒ නිසා මේ මේ මේ වැඩ කරන්නේ නරක මිනිස්සුවක්වත් සැලසුම් කරන අපක්කක් කියන්නේ මේ භාවනා කරන්න භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ අනිවාර්යයෙන්ම වෙන දෙයක්. එතකොට සිද්ධ වෙනවා. නැවත නැවත මතක් කරලා ඒ ඔද්දල් වෙච්ච හිතට අර කසාන හැදිච්චාම කහන්න කහන්න හොදි ගන්න. කුෂ්ඨ රෝගියාට කහන්න කහන්න සැපක් හිත. නමුත් ඒක නෙවෙයි වෙදකම. දුනතර බොන මිනිහට බොණ්ඩ බොණ්ඩ පිපාසන. ඒක නෙවෙයි වෙදකම. ඒක නිසා අපිට තියෙන්නේ මේ වේදනාවේ මුලමැද දැක්කා නම් අග දකින්නම යන එක. ඉතින් මේක තමයි සරුවචන සඳහන් කරන යම් කිසි කෙනෙක් වර්තමාන වශයෙන් වේදනාවේ මේ ස්වරූපේ දැක්කා නම් ඒ මනුෂයා කවදාකවත් අතීතයේ මම මේ මේ සැප වින්දා කියලා කවදාකවත් ඒක පිළිබඳ අපේක්ෂාවක් ඇති කරන්නේ මම අසවල් පවුලේ අසවල් මෙච්චර සල්ලි තියෙන මෙච්චර ඉගෙනගත්ත මෙච්චර වයසේ මේ වගේ මේ වගේ කෙනෙක් කියලා ඒ අතීත දේවල් සේරම ගණන් ගන්න කියලා තියෙන්නේ වැඩෙන උරගේ Tamange වැඩිමත් එක්ක හැවහලන්නා වගේ. සේරම එතන එතන හල්ලා දාන්න කිසිම දෙයක් ගැන අපේක්ෂාවක් තියන්න බෑ. තියෙනවා නම් මතක තියාගන්න තියන්නේ මේ වේදනාව ගැන තමයි මේ අපි කතා කරන්නේ. ඒක අනාගතේ අනේ මේ කරන පින්කම් නිසා මට අසවල් අසවල් දේවල් ලැබේවා කියලා මොනම අපේක්ෂාවක්වත් මේ අභිනන්දනයක්වත් තියාගන්න බෑ. ඒකෙන් කරන්නේ මොකද්ද? වර්තමාන වේදනාව දැනගන්න තියෙන අවස්ථාවක් නැති වෙනව. පුළුවන්තරම් පරිසං වෙන්න ඕනේ. මේ වේදනාව දිගේම ඇතුළට බහැලා බහැලා බහැලා මේ වේදනාව කියන එකෙන් 150ක් ඇත් පිටින් එන එකක් 150ක් ඇතුලෙන් දාන එකක් මේ ඇතුලෙන් දාන එක නිසයි තරහගේ විෂම වෙන්නේ දරා ගන්න බැරි තත්වයට යන්නේ පුළුවන් නම් වේදනාව එනවාත් එක්කම ඒ තමන්ගේ අර නූල උඩින් එනවාත් එක්කම බොබින් එකෙන් කොක්ක ගහන්න නැතුව බලාගෙන ඉන්න පුළුවන් නම් උඩින් නූල ආවයි කියලා මැස්මක් වැටෙන්නේ. හරි අමාරුයි. අමාරු නැට ඒක හරි රසවත් පණිවිඩයක්. හරි රසවත් අභ්‍යාසයක්. ඉතින් ඒක නිසා කායනුපස්සන රූප පිළිබඳව වැඩ පිළිවෙලට වැඩිය ද රූප භාවනා කරනකොට උණුසුම් ගති සීල් ගති කම්පන ගති වලදී ඒ වගේ මේ පටිඝ රාග අනුසය එන්න එන්න තියෙන විදිහ අඩුයි වේදනාවේ සම්බන්ධයක් නැත්තම් එන්නේ නැහැ මුත් වේදනාදී අනිවාර්යයෙන්ම මේ වගේ අනුසය ධර්ම එකක් සම්බන්ධ වෙනවා ඒ නිසා රූප භාවනා ඉඳලා මේ නාම අරූප භාවනාවට යනකොට යෝගාචරය ආයුධ සම්පන්නව යනවා සන්නාහ සන්නද්ධව යනවා ඒ නිසයි මම කියන්නේ මේ භාවනා ක්‍රමේදී අපි රූප පිළිබඳව පරිචයක් ඇති කරන සතිය සමාධිය යුක්තව සුතමේ ඥානකේ යුක්තව අපි පෙළමුණොත් වේදනාන පස්සනාවට අපි මේ විසබොයිද තියෙන තැනකට එන්නතක් අරගෙන යන්නා වාගේ. පෙරාත්මලින් ගෙනාපුවයි කියනවනම් මම පිළිගන්නවා. ඒක තියෙන්න පුළුවන්. නමුත් වැඩි වෙන්නේ නැහැ රූප කර්මත්තානෙන් පටන්. වේදනාව යනකොට භවනා දෙතවර වෙනවා. වෙන විදිහට කියනවනම් මෙනෙහි කිරීම දෙතවර වෙනවා. මොකද වේදනාව වේදනාව වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඒකට ඇති වෙන පටිඝානුසේ අල්ලා ගන්න අදහස. මේ වේ කියන්නේ දුක් වේදනා. සැප වේදනා නම් ඇති වෙන්නා වූ රාගානුසය දැක ගන්න අදහසයි. අන්න එහෙම යනවා නම් වේදනාවේ තියෙනවා ගොඩාක් මේ කායන ප්‍රසනාවට ඉක්මවලා ගිය තැන. ඒ නිසා වේදනාව විජේට ගියාට පස්සේ ඒ යෝගාවචරයාගේ දැරීමේ ශක්තිය ප්‍රතිශක්තිය ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න අස්ලෝක ධර්මයේ කම්පා වීමෙන් දෙන්න අඩුවෙන්න අඩුවෙන්න අඩුවෙන්න ඒ යෝගාවචරයා පඳුරට විදිනවා වෙනුවට හාවට විදින්න පුරුදු කරනවා. එහෙම නැත්නම් අර එල්ලේට විදින මිනිස්සයා ඉස්සල්ලා එල්ලේ දිහාටවත් හරව ගන්න බැරි එක දැන් ඔන්න ටික ටික ටික ටික වදින්න පටන් ගන්නවා. ඒ වදිනකොට මූල කර්මස්ථාන බලපෑමක් තියෙනවා. මොකද්ද මූල කර්මස්ථාන බලපෑම? ආස්වාද ප්‍රසවාස කරනකොට ඇති වෙන උණුසුම සිසිලස කම්පන ගති චංචල ගති කුම්බන ගති හකුලන ගති විඳින්න පටන් ගන්නවා ඉස්සර නොදැනලා තිබෙන දේවල් ඒ වේදය වින්දනය සංවේදීකම අත්දැකීම අත්විඳීම බහුල වෙන්න පටන් ගන්නවා වේදනාවට පස්සෙන් ආපව කරකිලා රූප කර්මස්ථානට උදව් කරනවා ඉතින් ඊට පස්සේ සුළු වේලාවකින් රූප කර්මස්ථානේ ගෙවන් කරලා වේදනානුපස්සනාවට යන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඒ ਸਰවචනංශ වැඩ ඉන කාලේ මම හිතන්නේ මේ නන්දහාමුදුරු ඔය අපි කවුරුත් දන්න ජනපද කල්යාණ්ඩ ප්‍රේම කරපු නන්දහාමුදුරු තමයි. මේ ස්වාමීන් වහන්සේ ඒ අතපුච්චගත්තනේ ජනපද කල්යාණ්ඩ පිළිබඳ ආශාව ඇති වෙලා ඒක හරි ලස්සනයි ඔය අපේ ලොකු සංස් පරිවර්තනයක තියෙන සෞන්දරානන්ද කියලා පොතක් හරිම ශෘංගාර රසයක් දනවනවා මහායාන පොතක් හරීම මේ සාහිත්‍ය රසයක් තියෙනවා. ඊට පස්සේ මේ ආනන්දහාමුදුරුවන් ශාසනයට බැඳ ගැනීම සඳහා සරුවචනාංශේ මේ සුරංගනාවෝ දිව්‍යාංගනාවෝ පෙන්වනවා. ඒ පෙන්වන වෙලාවේදී දිව්‍ය ලෝකයට අණ ගන්න ගිහිල්ලා බුදුහාමුදුරණ ආනන්ද ඔබට පේනවද මේ දිව්‍යාංගන බලන කකුල් දෙක කොච්චර ලස්සනද පරවි කකුල් වගේ කියලා. බලන්න බුදුහාමුදුරුවෝ පෙන්වන දේවල්. දැන් අපි කොල්ලෝ දැකපුවාම කෙල්ලෙක් දැකපුවාම අපි කියනවා අරක බලපන් මේක බලපන් කියලා කොල්ලෝ කෙල්ලෝ දියා කෙල්ලෝ කොල්ලෝ දියා බලනකොට ඒ කතාවමයි කියන්නේ ලොකු සාංශි කිකිය බඩ බැඳගෙන hina වුණා එක දවසක් බලන්න මේ බුදුහාමුදුරුවෝ කරන දේවල් කියලා. ආනන්ද හාමුදුරන් කියලා දිවි ලෝකේ සුරංගනාවෙන් පෙන්ලා කියනවා බලන්න මේ සුරංගන කොච්චර සිත් බඳිනවද කොච්චර ලස්සනද කකුල් කොච්චර ලස්සනද පරවි කකුල් වගේ නේද කැමති නැද්ද කෙනෙක් ගන්න කියලා මේ කපුවේ කන ගහන ගිහිල්ලා හරියට ඒ ඒ පෙන්ලා අහන වගේ ඥාන සංසි කටින් කියලා වැක්කිරනවා දැන් මොකද කැමති නැති කොච්චරද කියලා නම් කියනවා ජනපද කල්යාණි අර පුලුටු වැඳිරියක් වගේ කියලා මගේ තියෙනකොට හේනදී පෙන්නගෙන ආපු පුලුටු වැඳිරියක් වගේ මේක ඊට පස්සේ ගිහිල්ලා බඩ බැඳගෙන පැය 3 4 භාවනා කරා මොකටද දිවි ලෝක ගිල සුරංගනාරයක් ලබන ඉතින් කට්ටිය දන්නවා සංඝයා වහන්සලා මේ මනස මොකටද භාවනා කරන්නේ කියලා හැම කෙනාම උසුළු විසුළු කරන ආනන්ද මේ නන්දහමතුරන්ට තාම බැරි වුණාද භාවනාවෙන් ඒ කියන தත්ත්වයට යන්න කියලා. කොහේ தත්ත්වද? දිවි ලෝකෙ කියලා අර සුරංගනා ගියා. ටික කාලයක් යනකොට තමයි නන්දහමතුරන්ට තීරණේ භාවනාවට බැඳ တာ හිත තියෙන තන්නේ කරන අර සරුවත් chance පෙන්නපු කාම ලෝකේ නැත්තම් ඒ රූප ලෝකේ තියෙන සැපයකට කියලා. ඊපස්සේ තද මේ ආත්මනුකම්පාවක් ඇති වෙලා කොහොම හරි කරලා කියලා අපි හිතමු නිවන් දැක්කයි කිය. ඒකනේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රයත්නය කරේ ඊට පස්සේ කවම කවදාකවත් ස්ත්‍රියවට කතා කරන්නත් කැමති නැතිලු ස්ත්‍රී විකුණි පස්සට යන්න කැමතිත් නෑ නිසා සම්පූර්ණ ප්‍රතික්ෂේපයක් කළා. අර ඉස්සල තිබුණු අර තද බල ආශාව නිසා පිළිකුලක් හැබැයි රහත් වෙලා රහත් උනත් ඒ පැත්තට යන්නේ. හැබැයි මේ ශාසනය බණ පුළුවන්. භික්ෂුණීන් වහන්සේලාත් කැමති උපදේශ ලබන්න. ඉතින් ඒ වාරේ පැමිණිච්ච දවසේ නන්දහාමුදුරුවෝ භික්ෂුණී පාස භික්ෂුණී පස්සේට ගිහිල්ලා උපෝසතේ කරන්න ඉස්සෙල්ලා භික්ෂුණෝ වාදේ කරන්න තියෙන වාරේ පැමිණිච්ච දවසේ මහ ප්‍රජාපති ගෝතමී ඇති පිටිස ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ගාවට කියන අවසරයි ස්වාමීන් අපිට අද පොය කරන්න ඉස්සෙල්ලා මේ අවවාද කරන්නයි කියලා. අෂ්ටකර ධර්ම වලින් අවවාද කරනවා. බුදුන් සහනවා ඒ මොකද මයි ළඟට ආවේ කාගේද වාරේ කිය. අද වාරේ ශාංශ නන්දහාමුදුරන්ගේ කිය. ඉතින් මොකද නන්ද යන්නේ නැද්ද උපදෙස් දෙන්න? අනේ ශාංශ කවදාකවත් යන්නේ නැහැ. ඒ ශාංශ ඒ පික්ුණියා අපි ආවට උපදෙස් දෙන්න ඉන්නේ පැත්තට යනවා කිය. එන්න කියන්නේ කිය. ඊට පස්සේ බුදුන් කියනවා බික්කුණ ආරමෙට ගිහිල්ලා අද උපදෙස් දෙන්නේ. ඒ කියන්නේ මේ භික්ෂුණීන් වහන්සේලාට බණ කියන්නේ. නන්ද හමුරට ඒ වෙලාවේ මොනවක් කරගන්න බෑ මොකද බුදු ජානංශ කියපු නිසා ඊට පස්සේ ගිහිල්ලා නන්දකෝ ආද සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා වේදනාව පිළිබඳ ලස්සන බණක් කියනවා මේ භික්ෂුණීන් වහන්සේලා නැගිනියනි තෙලත් නිසා පහනත් නිසා තෙල් පහනේ වැටියක් නිසා ඒ පහනේ යම් ආලෝකයක් පහළ වෙනවායි කියලා හිතමු පහන පත්තු කරපුවා ආලෝකයක් පහනවා. දැන් ඕගොල්ලෝ දන්නවා මේ පහන මැටි පහන මේකත් විපරිණාමයි මේකත් කැඩෙන බිඳෙන සුළුයි. මේ වැටියක් පත් වෙන්න පටන් ගත්තාම ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පිච්චිලා වැය වෙලා කය වෙලා යන සුළුයි. මේ තෙලොත් පත් වෙන පත් වෙන චිත්තක්ෂණ පාස වැය වෙනවා ක්ෂය වෙනවා ගෙවෙනවා. මේ විදිහට කැඩෙන පහනකින් පිච්චෙන තැලකින් ගෙවෙන තෙල් වලින් පහළ වුණා වූ වහන් ආලෝකේ ස්ථිරයිද නිට්ටියද සුඛද සුබද කියලා. එතකොට කියනවා ස්වාමීන් වහන්සේ තෙලුත් අනිස්තිරණං තිරෙත් අනිස්තිරණං පහනත් මැටි පහන අනිස්තිරණං ඒකෙන් පහළ වෙච්ච ආලෝකය ස්ථිර වෙන්න විදියක් නැහැ කියන. ඒක නිසා ආ ඒක තේරුම් කරගත්ත පස්සේ මේ නන්ද ස්වාමීන් වහන්සේ කියලා කියනවා තද්දන් තද්දන් තද්දන් තද්දන් තද්දන් බන්තේ තද්දන් තද්දන් භගිනි පච්චයෝ පටිච්ච සද්දා තච්ඡා වේදනා උප්පජ්ජති ඒ ඒ හේතු නිසා නැගිනේනි ඒ ඒ තැන්වල වේදනා උපදින තච්ඡන් කියලා කියන්නේ එහි නිපන් කියන අදහස පිටින් අපු වෙච්චි සුඛ ස්පර්ශයක් නිසා ඇතිවෙන සුඛ වේදනාව රාගානුසයෙන් බැඳිලා වේදනාවක් අපිට දෙනවා වේදනාවට ආසාවක් ඇති වෙනවා. තජ්ජං තජ්ජං පච්චයන් පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උප්පජ්ජති. තජ්ජං තජ්ජං පටිච්ච පහනාය තජ්ජා තජ්ජා වේදනා නිරුද්ධති. ඒ ඒ හේතු එක එකක් නැති වුණා නම් එතන එතන වේදනාවක් නැති වෙනවා. ඒ කියන්නේ පිටින් පහසක් ලැබෙන එකත් නැති වෙන්න පුළුවන්. ඒ පහස ලැබිලා ඇති වෙන සැප වේදනාව කෙරෙහි පහළ වෙන්නා වූ රාගානුසය දැකගෙන දැනගෙන ඒකේ චිත්තක්ෂණේ එයින් නිපන්දයක් තජ්ජං කියන වචනේ තියෙන වටිනාකම මේකයි පිටින් ඇතිවෙච්ච පහස නිසා ඇතිවෙච්ච වින්දනයට රාගානුසය එකතු වුණාට පස්සේ තමයි ඒක සැප වේදනාවක් බවට පත් වෙන්නේ නැත්නම් මේ වේදනාවේ නෑ සැප දුක් කියලා ලේබල් එකක් ඒ වගේම කටුක ස්පර්ශයක් වැදුනට පස්සේ ඒක දැනගෙන ඒකට පහල කරන පටිඝානුසය නිසා තමයි ඒක නොවිඳිය හැකි දුක් වේදනාවක් බවට පත් වෙන්නේ. ඒ නිසා මේ ඇති වෙච්ච පහස නිසා පහල වෙන ඒ නිසා පහල වෙන රාගානුසය හෝ ද්වේෂානුසය පටිඝානුසය කොච්චර එතන එතන පහළ වෙන දෙයක්ද කියලා දැනගෙන ඒක පහළ නොවන තැනටපත් වුණා නම් අඩුවන්නේ වේදනාවක් නැති තත්ත්වයටපත් වෙනවා. වේදනාවක් නොවුනා වගේ තත්ත්වයටපත් වෙනවා කියලා අර මේ භික්ෂුණීන් වහන්සේලාට පුදුමාකාර ගැඹුරක් ඇති කළ දෙනවා. ඇති කළ දුන්නාට පස්සේ මේ ශාංශ අපව අවශ්‍යට වඩිනවා. පස්සේ ගිහිල්ලා කියනවා මේ සරුවචනාන්තරට භික්ෂුණීන් වහන්සේලා අද නන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ශාංශ බණක් කිව්වා. එනම් පුදුමාකාරයි පුදුම විදියට අපිට කාරණාව තේරුණා. අනේ කරුණා කළා අපිට මේ බණ නැවත අහන්න සලස්වන්න. සර්වඥාන්සේත් හිතියොදලා බලනකොට ඇත්තට මේ භික්ෂුණීන් වහන්සේලාට ඒකේ හොඳට තේරුමක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ ආයත් නන්දහමතුරු කෙනෙක්ලා කියනවා ඊයේ දාපු ටේප් එක ආය දාන්නේ කියලා කියනවා. අරකම කියනවා. 500ම ස්වාමීන් භික්ෂුණීන් වහන්සේලා රහත් වෙනවා. ඒක ඒ සම්පූර්ණ සංසිද්ධිය නන්දකෝවාද සූත්‍රයේ විදිහට මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසිකේ සඳහන් වෙලා තියෙනවා මේ තජ්ජා කියන වචනය ඒ නිපන් තජ්ජාත කියන වචනේ තියෙන්නේ මේ තජ්ජා කියන වචනය බුරුමේ පාවිච්චි කරනවා ස්වභාව ලක්ෂණ කියන වචනේ පෙන්වනවා තජ්ජ ලක්ෂණේ කියලා කියනවා මේකට. එයින් නිපන් මේක තව පොඩ්ඩක් මේක දිගේ මම ඉදිරියට අරගෙන යනවනම් ඇහැට රූපයක් වැටෙනවා කියලා හිතා. ඇහැ කියලා කියන්නේ සංවේදී බවක්, ඔපයක්. ඒකට රූපයක් ඇවිල්ලා වදින රූපයක් කියලා කියන අපි මෙතන අදහස් කරන්නේ වර්ණ රූපේ. ඇවිල්ලා වදිනකොට ඒ නිපන් ඒ දෙක ගැටීම නිසා ඒ නිපන් චක්කු විඥානය පහළ. මේ දෙක නොගැටුණා නම් කවදාකවත් චක්කු විඥාන පහළ වෙන්නේ නැහැ. තජ්ජං තජ්ජං පච්චයන් පටිච්ච උප්පදී තජ්ජා තජ්ජා වේදනා තජ්ජං තජ්ජං පටිච්ච නිරුද්ධති තජ්ජා තජ්ජා වේදනා නිරුද්ධති දැන් මේ වේදනා පැත්තක තියලා අපි රූප කර්මස්ථානෙ ගියත් ඇහැට රූපයක් රූප කියලා කියන්නේ නාම රූප ධර්මයක් ඇහි වන් රූපයක් රූප ධර්මයක් මේ දෙක එකටපත් වීම නිසා ඔන්න චක්කු විඥානය කියලා නාම ධර්ම පහළ වෙනවා මේ තුන් දෙනා එකට එක වීම නිසා ස්පර්ශයක් පහළ මේ ස්පර්ශය තමයි අපි විඳින්නේ. එතකොට පිටින් ඇවිල්ලා වදින රූපයට අපි කියන ආරම්මණය කියලා. ඒක බාහිර ගන්නා වූ චක්කු ප්‍රසාදයට කියන ద్వාරය කියලා. මේ ආරම්මණය සහ ద్వාරයකට ගැටීම නිසා පහළ වෙන්නා වූ චක්කු විඤ්ඤාණයට කියනවා තදුබපණී තද් උපන්දේ ඒ දෙක ගැටීම නිසා උපන් තදුපපන්නේ මෙන්න මේ විඥාණයට තමයි තේරෙන්නේ එතන මේ පහළ වෙච්ච විඥාණය තමයි තේරෙන්නේ මේ දකබු රූපේ කහ පාටද කොළ පාටද දිගද කොටද ඝනද පහළද කියලා තේරෙන්නේ. ඊ ඇහැ රූපෙට ගැටෙන්න ඉස්සර වෙලා විඥානේ පහළ වෙන්න ඉස්සරලා ඒ රූපයේ එහෙම කහ පාටක් නිල් පාටක් තද බවක් රෝසු බවක් තිබුණද නැද්ද කියන එක භෞතික විද්‍යාඥයා හිතන්නේ ඒක දකින්න ඉස්සරලා තිබුණයි කියලා. මොකද සරුවචනන්සේ තමයි ඉස්සල්ලාම මේ ලෝකෙට දැන් අවුරුදු 2600 ක ඉස්සලා කිව්වේ ඒ රූපය ඇහැට ගැටිලා චක්කු විඥානේ පහළ වෙනකන් ඒ රූපයේ වර්ණ సంతාන මොකක්වත් තිබිලා නැහැ. ගැටීම නිසයි වර්ණ సంతාන පහළ වෙන්නේ. ගැටු නැත්තම් උදු ශක්තිය විතරයි. ඒ ශක්තිය මේ වර්ණයක් බව රූපයක් බව කොළපාට බව කහපාට බව දිග බව පළල බව සතහන් ආකාර සේරම පහළ වෙන්නේ ඒක චක්කු විඥානේ මේ චක්කු ප්‍රසාද ගැටුනොත් පමණයි ගැටිලා ඒ වෙනකොට චක්කු විඥානේ පහළ වුණ නැත්නම් ඒත් නෑ චක්කු විඥානේ පහළ වෙච්ච නිසා ඒක පේන්නේ නිසා තියෙන රූප බලනවා නෙවෙයි අපි රූප හදාගෙන බලන්නේ රූප හදන්න අවශ්‍ය ශක්ති ලෝකෙ පිළිලා තියෙනවා රූපයක් වටපත් වෙන්නේ විඥානයේ ගැටුමක් තමයි. ඒක දැන් අවුරුදු 300කට විතර ඉස්සෙල්ලා විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා. නමුත් ඒක එලි කරේ නෑ. එලි කරන්න බෑ. මොකද මේකෙන් පේන තුන අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වෙන බව. ඒකෝද සතර බලධාරී දෙවියන් වහන්සේ පච ඒක නිසා දැන් මේ ඉදිරිපත් කරපු දේවල් දැන් මේ ක්වොන්ටම් ෆිසික්ස් වලින් එළලා තියෙනවා, පෙන්වලා දීලා තියෙනවා. ඒකේ කියනවා මේ ශ්‍රෝඩින්ජන් කියන එකට නම් කරලා තියෙන මෙහෙමයි ශ්‍රෝඩින්ජන් ශක්ති තරංග පිළිලා මේ ලෝකේ තියෙනවා. ඒ ශ්‍රෝඩින්ජර් ශක්ති තරංග විඥානයක් හා ගැටිච්ච ගම ශක්ති රූප බවට පත් වෙනවා. විඥානයක් එක්ක ගැටුන් නැත්නම් ශක්ති ශක්ති වශයෙන්ම පවතිනවා. මේ ශක්ති රූප බවට පත් වුණාට පස්සේ රූප කියලා කියන්නේ මෙතන අරූපී වලින් වෙන් වෙච්ච ගතිය. ඒක වර්ණයක්ද, ගන්ධයක්ද, රසයක්ද, පහසක්ද, කියන එක තීන්දුව කරන්නේ විඥානයේ මිස කලින් තිබිච්ච දෙයක් නෙමෙයි දකින්නේ කියලා. මේක එළි වුණාට පස්සේ මේ මේ ෂෝඩින්ගන් ෂෝඩින්ගන් ශක්ති විශේෂ විඥානයක් එක්ක ගැටුණාට පස්සේ තමයි ඒක රූපයක් බවට පත් වෙන්නේ නැත්නම් ඒක සද්දයක් බවට පත් වෙන්නත් පුළුවන්. වේදනාවක්, ගඳක්, රසක් ඕන දෙයක් බවට පත් වෙන්න පුළුවන්. ඒක විනිශ්චය කරන්නේ හැප්පිච්ච කෙනා විතර නිසා තියෙන දෙයක් බලනවා නෙවෙයි හදාගෙන බලනවා හදාගෙන අහනවා හදාගෙන රස බලනවා කියන එක ආපු දවසේ මතර බලධාරි දෙවියන් වහන්සේ බලන මිනිහා ඇර පිට කෙනෙක් නෙවෙයි කියලා දැන් තේරෙනවා. දැන් කියන්නේ මේ මේ පිටසට තේරුණා කියන එක නෙවෙයි මම මේ කියන්න ගන්නේ. ඒ විද්‍යාඥයන්ට දැන් තේරුම් ගන්න වෙලා තියෙනවා. මේ ලෝකෙ තිබිලා බලනවා නෙවෙයි what you see that you are. wherever you go there you are කියලා දැන් විශාල විද්‍යානුකූල කතා විලාසයක් යනවා. ඒකට භෞතික විද්‍යාව ඉබේම අභෞවිය දෙයක් වාටපත් වෙනවා. තීන දෙයක් බලනවා නෙවෙයි. බලන්න ඕන දේ අපිට පේනවා. කබර ගෝයා අපි තල ගෝයා කරගන්නවා කණ්ඩ ඕනෑමට. මෙන්න මේ වගේ තමයි වේදනක් එකක්වත් සැප දුක් වශයෙන් කලින් වර්ග වෙලා නැහැ. අපි එකට එකතු කරන රාගානුසය හෝ පටිඝානුසය අනුවයි ඒ ඉද්දෙන ගතියට සැප වේදනා දුක් වේදනා කියලා කියන්නේ. ඒකත් අපිට අම්මලා තාත්තලා උගන්වපු සංස්කෘතික ලක්ෂණ අනුවයි සිද්ධ වෙන්නේ. ඉපදිනකොට අපි මොනවක්වත් ගරන්නේ. ඒක දෙනකොට අපිට එන වේදන මොනවක්වත් අපිට හඳුනා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉද්දන ගතිය දැනගත්ත මේක සැපද දුකද දන්නේ ඊට පස්සේ අපි අපේ මනසට එකතු කර ගන්නාලාද හොඳ නරක හරි වැරදි සැප සැප දුක් සාධාරණ අසාධාරණ නිසා දැන් එන හැම වේදනාවක්ම වර්ග වෙලා ඉවරයි. ඒ කියන්නේ හැම වේදනාවක් එක්ක රාගයට අල්ලනවා, එක්ක ද්වේෂයට අල්ලනවා, එක්ක මොහයට අල්ලනවා. ඉතින් මේක මේක විස්තර කිරීම සඳහා විද්‍යාඥයෙක් ඉදිරිපත් කරපු මතයක් තමයි මම කීපවතාවක්ම කියලා තියෙනවා. මම හිතනවා මේ අවස්ථාවේ ඉඳලාව කරන්න හොඳයි කියලා. ටිබෙට් රටේදී ටිබෙට් ජාතිකයා ටිබෙට් සංග්‍රහ පොත් කරනකොට එයා මිනිස්සෙන් පයර පවින් ගලවලා පිනට ඇරවීම සඳහා දිව්‍ය ලෝක සංකල්ප සහ අපාය සංකල්ප ඉදිරිපත් කරනවා. ඒක හැම ආගමකම තියෙනවා. ඉතින් ඒ නිසා ටිබෙට් ජාතිකය සටහන් කරනකොට කියනවා දැනටත් උඹලා ඉන්නේ සීතලේ වැරදි වැඩක් එහෙම කළොත් අනුන්ට දුකක් දුන්නොත් බයක් දුන්නොත් උඹලා මීට වැඩි ඉතාමත්ම සීතල වෙන සීත නරකයට තීන්දුව කරනවා සීතලපත්ල මරණ තරමට යනකම් සීතල දෙයක් කරන එක තමයි අපාය කියන්නේ ඔල යම් කිසි විදිහට අනුන්ට සැප දෙන බය නැති කරන පින්දහමක් කරතම උණුසුම් සහිත මේ දිවි ලෝකයකට යනවා. ඒ නිසා තිබෙත් රටේ අපාය සීතලයි දිවි ලෝකේ උණුසුමයි. නමුත් අරාබිකරයේ කාන්තාරේ පොත ලියන මනුස්සයා කියනවා ඔබලා දෙයයන් ආන්ට විරුද්ධලා වැරදි වැඩ කෙරුවොත් එම ඉතාමත්ම උණුසුම් වෙච්ච තැනකට කියනවා ඒක තමයි අපාය කියන්නේ. ඔබලා හොඳ පින්කම් එහෙම කෙරුවොත් ගෝ සීතල සදා හරිත වන රේඛා මැද්දේ ගලා බසින දියේ ඇලි සහිත වූ ස්වර්ග ලෝකයකට ගෙනියන. කොහොම සීතල තැන තමයි දිවි ලෝකය. ඒ නිසා ටිබෙට් රටේ අපායත් අරාබිකරේ දිවි ලෝකය. අරාබිකරේ අපාය දිවි ලෝකය සුබෙට් රටේ දිවි ලෝකය. ඒ මොකද මේ රටවල් දෙක හැදිලා තියෙන්නේ සීතල උණුසුම් එක්ස්ට්‍රීම්ස් දෙකේ කොන් දෙකේ. ඒ නිසා ඒගොල්ලෝ අර්ථකථන ඒ තරම් වෙනස්ලා. ඒ වගේ අපි මේ සැප වේදනා කියන එක මේ දුක් වේදනා කියන එක සම්පූර්ණ අපි ඉන්න මනෝවිකාරයේ හැටියට තමයි තීන්දුව කරන්නේ. දැන් අපි දැක්කොත් බලුවමනයක් අපිට ඒක බොහෝම අසුබ බොහෝම කාලකණි දර්ශනය. නමුත් කපුටෙකුට කට්ටියට කතා කරලා කාක්කා කියලා අර කහුලගෙන කන හැටි මොන්න තරම් සුබ දර්ශනයක්. බලුකුණක් දැක්කොත් අපිට හිතෙන තියෙන උදේ පාන්දර ගමනක් යනකොට මහා අසුබ දර්ශනයක්. නමුත් කබරේක එක දැක්කොත් පොඩ පුදුමාකාර සතුටක් ඇති වෙනවා අද දවසේ බඩ පිරෙන්න ලැබුණයි කියලා. එකම දේ අපි දකින ආකල්ප අනුව තමයි වෙනස් ඒක නිසා මේ ලෝකය ජරාවක් කියලා කල්පනා කරනවා මතක හිතන්න ජරාහිතකින් කියන කතාවක්. ලෝකේ ඉතාම සුන්දරයි කියලා අපි කියනවා සුන්දර හිතකින් කියන කතාවක්. ඒ වෙනකොට ලෝකේ නම් ලෝකෙමයි. අපි මේකට ආරූඪ කරන ආරෝපණය කරන ඒ සුබ අසුබ සුන්දර අසුන්දරකම ඒ චිත්තක්ෂණේ අපේ හිතේ සුන්දරත්වය විස්තර කරනවා. අපේ හිතේ තියෙන අසුබ විස්තර කරනවා. ඒක කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා කියනවනම් අපිට අදාහ ගන්න බෑ මේ පුද්ගලයන් විශේෂා දේවල් විශේෂ අපේ ආකල්ප වෙනස් වෙන හැටි. ඉතින් අපි අතීතෙත් කිරුවේ ඔය හැල්ලම තමයි. යථාර්ථයේ කවදාකවත් අපි දකින්නෙත් නෑ දකින්නත් බෑ එන හැම දෙයකටම අපි රාගානුසයෝ පටිඝානුසය දාලා අපිට පේන්නේ අපේම රාගානුසය සහ පටිඝානුසය අපි හිතනවාට කියන්නේ නෑ නෑ ඒක රාගානුසය සහිතවමයි ආවේ කිය. පටිඝානුසය සහිතවමයි ආවේ නැත්නම් ඒක නොදකින්මයි මේක වේවාමයි කියලා කියන නමුත් මේ දේ කිසිම දෙයක් ගන්න දෙයක් නෑ. ඒ නිසා යම් දවසක සියල්ල කෙරෙහි සමසිත සමමෙතකින් යුක්තව බලන්න පටන් අරගත්තොත් නැත්නම් බුදුහාමුදුරු පෙන්නන ක්‍රමයට බලන්න පටන් අරගත්තොත් මේ ලෝකේ එදත් ඒකයි අදත් ඒකයි හෙටත් ඒකයි මේක කෙරෙහි බලන අපේ හිතේ තියෙන චපලකම තමයි අපට පේන්නේ. මොකද මේක කවුරු හරි දැකගත්ත ගමන් එයාට හිතෙන්නේ බලන මනුස්සයාට පේන්නේ තද ඉච්ඡා බංගත්වයක්. එහෙම නැත්නම් Taman හරියට ඇඳුම් ගැලවිලා හෙළුව පේන්න ගියා වගේ. බුදුහාමුදුරු අපේ දිහා බලන්නේ ඔන්න ඔය තාලෙට. අපි සමහරලාට දේවල් ගැන බොහෝම සතුටින් බොහෝම උදම්මනලා කතා කරන බුදුහාමරණ පෙන මේ මනුස්සගේ හිත දැන් සතුටින් උදම්මන්න වෙලා. සමහර වෙලාවට ඉතාමත්ම කනගාටු වෙලා පශ්චාත්තාප වෙලා කතා කරනවා. ඒ වෙලාවේ හිත වෙනස් වෙලා තියෙන ලෝකේ කොනම දෙයක්වත් වෙනස් වෙන්නේ. මෙව සදාකානික චිත්ත නියාමයකට වැඩ කරනවා. ධම්ම නියාමයකට වැඩ කරනවා. ඒ න්‍යාම ධර්ම අපිට කවදාකවත් තේරෙන්නේ නැහැ. න්‍යාම ධර්ම අපිට එන්නේ පොදු ලක්ෂණේ වශයෙන් අපිට පේන්නේ පෞද්ගලික ලක්ෂණ අපේ අම්මලා තාත්තලා අපිට උගන්වපු ආගයන් ආඩම්බරයන්. අපේ ගුරුවරු අපිට උගන්වන ආගයන් ආඩම්බරයන් අනුව තමයි අපි ලෝකෙ විනිශ්චය කරන්නේ. ඒක නිසා අපි හිතනවා තියෙන දේ පේනවා, පේන දේ එහෙම ඇත්තටම තියෙනවා කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ වෙනතම් භෞතික විද්‍යාව ලෝකෙ දියුණු කරන්න බෑ. මොසර්වඥාචි ද්වේතාන පස්සන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යමක් පෘ탁ජනෙක් තියෙනවයි කියලා කියනවනම් ඒක නැති බව තේරුම් ගන්නට යමක් පෘ탁ජනය නැහැයි කියලා කියනවනම් ඒක තියෙනවයි කියලා තේරුම් ගන්න. මේ පෘ탁ජනය දකින්න සුභ අසුභ හරි වැරදි මේ සාධාරණ අසාධාරණ සේරම හුදු හීනෙන් දකින්න දේවල් පමණයි. මේ අපි අපි හිත තත්ත්වානුරූපගත කරපු නිසා දකින්න දේවල් පමණයි. ලෝකේ පවතින දේ නම් නිවන ඒක පෘ탁ජනයට පේන්නේ නැහැ. මේ මනුස්සයා කිව්වට බාරගන්නෙත් නැහැ. කොහොම තියනවනම් පෙන්ලා දෙන්න කියන්නේ. කෝ කියනවනම් අර්ථකථනය කරන්න කියලා. නිරු නිරුත්‍ය පෙන්වන්න කියලා. නමුත් බුදුහාම කියන්නේ නිවනට නිරුත්‍යනේ අර්ථකථනය පේන්නේ ඒ නිසා පෘථග්ජනයමක් පේන්නේ නැහැ කියලා කියන එක තියෙනවාමයි කියලා බාරගන්න කියලා කියනවා ලෝකේ නිස්සතාවට පවතින නිවන පමණයි. මොහොත් මේ වේදනාව වලට හැපෙන ගැටෙන රාග ద్వේෂ පහල කරන තාකල් නිවන පේන්නේ නැහැ. ඒ නිසා ඒක දිහා වේදනාව දිහා නෙවෙයි වේදනාව එනකොටම යට බොබින් එකෙන් අපි දක්වන මේ ලූප් එක එහෙම නැත්නම් අපි දක්වන මේ පුඩුව එහෙම නැත්නම් අපි දක්වන රාගානුසය පටිඝානුසය බලන්න පටන් අරගත්තොත් මං හිතන්නේ නෑ කිසි කෙනෙක් ටෙලිවිෂන් බලන්න යයි කියලා ඊට පස්සේ. කිසි කෙනෙක් චිත්‍රපටි බලන්න යන්න ඕන උදේ ඉඳලා හැන්ද වෙනකන් Taman දිහා බලන්න ඔయిత වැඩි ටෙලි ඩ්‍රාමා එකක් නෑ. ඉන හැම දෙයකටම කොක්කක් ගන්න. අපිට පේන්නේ ඇත්තටම අපි ගහන කොක්ක විතරයි. ඒ නිසා අපි ඉන්නේ සම්පූර්ණ පටු මානසිකත්වයකින් යුක්තව අපි ගෙනාවු රාග ద్వේෂ මෝහ අනුසේ ටිකත් එක්ක විතරයි අපි ජීවත් වෙන අපිට ඇත්තටම ඒක සඳහා ඇවිල්ලා ඉද්දන කුද්දන කුප්පන දෙයක්වත් දැනගන්න පුළුවන් කමක් නැහැ. අන්නේ දේ දැනගෙන ඒක අහලා වේදනාවක් එනකොටම මේ පළු දෙක දෙපැත්තට කරගන්න පුළුවන්. මේක පිටින් ඇවිල්ලා වදින ස්පර්ශය. මේ ඒ නිසා මේකට අපි හේතු කරන රාගානුසය මේ පටිඝානුසය කියලා දැනගත්තොත් මේ ස්පර්ශයේ මතින් මොකක්වත් තරහ ගන්න බැරි දෙයක් එන්නේ අපි මේකට එකතු කරපු දෙයක් තමයි එන්නේ. ආහා මේක දිහා බලන්න පටන් අරගත්තොත් මනුස්සාත්ම භාවයක තියෙන වටිනාකම තියෙනවා. කවදාකවත් ත්‍රිසෙනෙකුට බල්ලෙකුට අසුචි ටිකක් දැක්කට පස්සේ නොබල ඉන්නත් බෑ භාවනා කරන්නත් බෑ අපි ගේ ප්‍රේසරා හිටිය බණ්ඩියා කියලා මිනිස්සු කේමශයක් කියනවා නිලමේ බල්ලෙකුට අසුචි ටිකක් දැක්කට පස්සේ ඒක ඉඹල ඉඹල ගියේ නැත්තම් ඉෂේකක් කොමයි කියලා. කන්න බැන්න ඉඹලා හරියන්න ඕන. අපිට බලනකොට හරිය අප්පිරියයි කියනවා. ඒසම් බල්ලෙන්ට කරන්න බෑ. මිනිස්සුන්ට කළ හැකි. ඊටාම උග්‍ර ආශාවිදි කරන්න බෑ. ඊටාමත්ම පහත් අත්වල කරන බෑ. මධ්‍යස්ථ දේවලදී අපි සැලකේ සැලකිලිමත් වෙන්න ඕනේ. ආනාපානෙ හොඳට හරියාගෙන එනකොට ඒකට ආලෝකයක් පහළ වෙනකොට සහැල්ලුවක් පහළ වෙනකොට අපි කොච්චරක් මේ පහළ වෙන ආලෝකයට සහැල්ලුවට මේ රාගානුසය හේතු කරලා ආනාපානේ පැත්තක දාලා දැන් මට හරි ගියා කියලා නන්නත්තර වෙන හැටි. කිම බැදිවල යන්නේ මම් මුලා වූ එක කුසී. මගත් හොඳයි දිවේ නම් ඇසුත් පෑදිලා නම් ඇයි මේ බැදිවල යන්නේ? බැදිවල යන්නේ අපි විහිං මේ එන හැම වේදනාවකටම දක්වන මේ රාගානුශේෂා පටිඝානුශේය. එහෙම නැත්නම් අදුක්කම සුඛ වේදනා පිළිබඳ නොදැනීම පිළිබඳව කල්පනා කරන බැලුවොත් හැම චිත්තක්ෂණයකම පෘථග්ජනයා මේ තුලින් එකක් අල්ලනවා. එක්ක රාගාංශය, එක්ක ද්වේෂාංශය, එක්ක පටිඝාංශය. පුරහතනාංශේ ඒව නැතුව නෙවෙයි. දැන් තුන්වහසට දැනගන්න පුළුවන් දැන් මගේ දිහායෙන් එළියට පනින්නේ රාගානුසය. මගේ දිහායෙන් එළියට පනින්නේ ද්වේෂානුසය. මගේ දිහායෙන් එළියට පනින්නේ පටිඝාන පටිඝානුසය අනු මේ අවිජ්ජානුසය කියලා. හොඳට තේරෙන නිසා රාජන් රහතන් වහන්සේට කියනවා ආශ්චර්ය ධර්මයක් ඒකට කියන්නේ අරියත් ආශ්චර්යය මේකත් ඇදී ලස්සන වචන කියන මට වෙලා මතක් වෙන්නේ මොකද්ද ඕනෙම අසුබ දර්ශන අධ්‍යා බලලා ඒක සුබේ දකින්න පුළුවන් රහතන් වහන්සේ ඕනෙම සුබයක් දිහා බලලා ඒකේ අසුබේ දකින්න පුළුවන් රහතන් වහන්සේට ඕනෙම සුබ අසුබ දෙකක් මැද දිහා බලලා ඕනනම් ඒක රාගේ දකින්න පුළුවන් අසුබේ නැත්නම් අසුබේ දකින්න පුළුවන් මොකද උන්වහන්සේට අර පිට තමන්ගෙන් එළියට නිකුත් වෙන අනුශේ ධර්ම පිටිපස්ස හොඳ පරිචයක් තියෙනවා. ඒක නිසා රහතන් වහන්සේ පිටින් වෙන දේවල් වලින් කුප්පන්න බෑ. නැත්නම් රිමෝට් කන්ට්‍රෝල් එකකින් කන්ට්‍රෝල් කරන්න බෑ. අපෘතඥය 100ට 100ක්ම රිමෝට් කන්ට්‍රෝල් එකකින් වැඩ කරනවා. එයා දන්නේ නැහැ මේ රිමෝට් කන්ට්‍රෝල් එකකින් නැත්නම් මේ දුරස්ත පාලනයකින් පාලනය වෙන්නේ මේ ඇතුලෙන් තමයි නිකුත් කරන රාග අනුසෙන් ද්වේෂ අනුසෙ කියලා හිතන්නේ. එයා හිතන්නේ මේ පිටේ එන දේවල් වල රාගේ තියෙනවා. මේ පිටින් වෙන දේවල් වල ද්වේෂය තියෙනවා. සරුවත්යන් සඳහන් කළා කියනවා මේ කාශ්‍යප මහරතන් වහන්සේට කාශ්‍යප මේ ශාසනය පටවියාපෝ තේජෝ වායෝ කියන හතර මත නෙවෙයි රඳා පවතිලා තියෙන්නේ. පටවි ධාතුව කොච්චර කිපුණත් භූමිකම්පා වුණත් ශාසනයට බලපෑමක් එන්නේ. තේජෝ ධාතුව කොච්චර උණුසුම වෙලා ගිනි ගත්තත් ශාසනයට මුකුත් වෙන්නේ වායෝ ධාතුව කොච්චර සුළුසුලං හැමුවත් සාසන මොකුත් වෙන්නේ ආපෝ ධාතුව කොච්චර තෙතමනේ තිබුණත් සාසන මොකුත් වෙන්නේ මොකද සාසනේ හිටලා තියෙන පටවිය ආපෝ තාජු නෙවෙයි මොකද සාසනේ ඇතුලේ යම් කිසි දුස්සීල මහණෙක් පහළ වුණා ඒකෙන් තමයි සාසනේ නවත්වන්නේ සාසනේ කෙලවර එතන තමයි ඒක නිසා ඇතුලෙන්මයි කෙලෙස් ඇති වෙන්නේ ඒක නිසා අපිට මේ පහළ වෙන මේ දේවල් වල කිසිසේත්ම එහෙම සැප දුක් ආදී මොනම දෙයක්වත් නැහැ. මේ දේවල් අපිට සැප දුක් වෙන්නේ අපි ඒවට දෙන ආරූඪ කරන, අපි හේතු කරන ආකල්ප මතයි. එවැනි ආකල්ප පිළිබඳ හැඟීමක් නැති මනුස්සයා අතීතයේ ස්මරණය කරුවත් ස්මරණය කරන්නේ මේ දැන් තියෙන මෝඩකම් තත්ත්වයට. දැන් තියෙන පාට කණ්ණාඩි හරහා. යමක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ කරන්නේ දැනට තියෙන පාට කණ්ණාඩි හරහා කවදාකවත් ගැළවීමක් නැහැ. ගැලවෙනවා නම් මේ දැන්. මේ මොහොතේ. කරා පැමිණෙන සෑම වේදනාවකම යටින් වැඩ කරන නැත්තම් යටින් වැඩ කිරීමට පොළඹවන ඒ තජ්ජා එයින් නිපන් එහෙම නැත්තම් තදුපපන්න වූ ඒ අනුශේ ධර්ම දැකගන්න රූප ධර්මත් එක්ක බැරි බවක් නාම ධර්ම වෙන වේදනාත් එක්ක පුළුවන් බවක් ඒක රූප ධර්ම වලට වැඩිය අභියෝගශීලී වැඩි බවක් ඒක තමයි මම කල යුත්තේ බවත් යෝගාවචරය තේරුම් ගන්නවා නම් මේ බාධක ධර්ම සාධක ධර්ම බවට පත් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා භාවනා කරගෙන ඉන්නකොට ඒක පහට කවුරුරි කයි. හරියට තිබුණා ඒ පර්ත්වල. මොකද මේ ශාලාව හරි උසයි. ඒ 60ක් විතර වාඩි වෙලා ඉන්නවා. ඒක විනාඩියට එක්කෙනෙක් ඇස්සොත් ඉතින් මුළු පෑයම කැසපන්. ඉතින් හරියට ප්‍රශ්න මතු කරන්න පටන් අරගත්තා අනේ ස්වාමීන් වහන්සේ මේ මේ කහිනවා. ඉතින් ඒක මට මතක් වුණා ඒ වේගුසයඩෝගේ කතාවක්. ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා යම් කිසි කෙනෙක්ගේ භාවනා කැස්සට කැඩෙනවා ඒ භාවනා කරන යෝගාවචරගේ සතියයි සමාධියයි කැස්සට කැඩෙන තරම් දුර්වලයි කියලා හිතා ගන්නවා මිස කැස්සේ දෝෂයක් නැහැ කිය. ඉසයා දවදාරි ස්තුතිවන්ත වෙනවා මේ කහින මිනිහා තමයි මට මතක් කරලා දෙන්නේ මගේ සමාධිය කැස්සට කැඩෙන තරම් සමාධියක් කියලා. මේක හරියට තේරුම් ගන්න කවදා හෝ මේ මනුස්සයා කැස්සට කැඩෙන්නේ නැති සමාධියක් ඇති කරගත්ත දවසේ අර මනුස්සයාට ස්තුති කරයි. එයා දැන් කහිනවා මට දැන් කැඩෙන්නේ එතකොට මේ ඇති වෙන ස්තුතිය කිරීම සඳහා නැගිටලා ගිහලා ස්තුති කියන තරම් මෝඩ වෙන්නත් එපයි කියලා කියනවා. ඒව අපිට ලැබිච්ච සමාජයෙන් හම්බ වෙන ආශිර්වාද. ඊ ආශිර්වාදය ඇසිඩ් ටෙස්ට් එකක් වගේ. මම ඉන්නේ කොතනද කියලා පෙන්නනවා. හැම එන බාධාවකින්ම හැම හිරියරකින්ම අපි දැනගන්නවා මේ මේ චිත්තක්ෂණයේ දීයති ධර්මතා මතින් මම ඉන්නේ මෙන්න මෙතනයි කියලා. සමහර වෙලාවට ඒව ඉක්මවාගෙන යන්න පුළුවන් තරක් වෙනවා. සමහර වෙලාවට ඊයේ හොඳට භාවනා වුණාට අද කැසට කැඩෙනවා. ඒකෙන් තේරුම් අරගන්න තියෙන්නේ මේ මිනිස්සු ඇත්තට අපිට ලොකු පරීක්ෂණයක් අභියෝගයක් කරන්න. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අපි දිනු වෙන දිනු වෙන්න එව්වකින් එන්න බලපෑම. එව්වගේ විමුක්ත භාවය. අපි ලබන්නේ මේ මිනිස්සු කහින් නැතු ඉඳීමෙන් නෙවෙයි. මේ වේදනා විජේ කියලා ඒවට කෙරෙහි අපි දක්වන ආකල්පය පිළිබඳ අපේ තියෙන ඒ ප්‍රතිතද කර ගැනීම නිසා. මේ ਸਰුවචනාංශයේ බුදු වුණාට පස්සේ වේදනා 12ක් තිබිලා තියෙනවා. කුණ්‍ය මාරු නිසා බණ කියා ගන්න බැරුව එතන වැටිලා නිදාගෙන ආනන්ද හමුරණ කියන ආනන්දමට ඉන්න බෑ කියලා මම මෙතන බුදියාගෙන ඉන්න බොබන් ටික කියපන්. ඒ වගේම බටිය ජීර්ණයක් ඇවිල්ලා ජීවක වෛද්‍යවරයා තමයි ඇවිල්ලා නාමල් රේණු වගේක් නැත්නම් නාමල් පොකුරකට ඒ බෙහෙත් දාලා මේ මල් පොකුර පෙබින්නේ කියලා දුන්නාට පස්සේ බඩේ අමාරු නැත. ඉෂේකක් කොමත් තිබිලා තියෙනවා. කකුලේ ගල් කැටයක් ඇවිල්ලා වේදනාව වෙලා තිබිලා තියෙනවා. මේ වෙයිද කිසි වෙනසක් නැහැ. අපිට වෙච්ච එකම තමයි අපිට මේ ਸਰුවචනස අපු වේදනාව මොකක්වත් නැහැ. ඒක ਸਰුවචනසගේ වේදනාව ඒක වේදේ පිණිස යනවා මිසක්ක විඳවන දෙයක් වෙන්නේ උග දෙනෙක් හිතන මේ සරුවචනන් සුණාට පස්සේ වේදනාවක් නැවිත් හිටියයි කියලා. කවදාකවත් නැහැ. වේදනාව වේදනාවම තමයි. නමුත් මේ වේදනාව විජේ නැත්තම් ඒකේ එනකොට ඇති වෙන මේ අනුශේධ ධර්ම දකින්න නිසා උන්වහන්සේගේ පෙලෙන්න දෙයක් නැත්තේ නෑ. මොකද මේ දේ කාට වුණත් ඔච්චරම තමයි. නමුත් අර පුත්තජන භාවයේ එහෙම නැත්නම් දැඩි ආත්ම සංඥාවේ එහෙම නැත්නම් මේ මම මෙහෙමයි කියාගෙන ඉන්න කෙනෙකුට හොස්ස ළඟින් මැස යන්න බෑ මොකද වේදනාවේ ප්‍රශ්නයක් නෙමෙයි සිද්ධ වෙන්නේ අර මම ආයෙට කෙනෙහින. දෘශ්‍යයට කෙනෙහින. ඒක නිසා සරුවත්ංශය සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ අතීතයේ වින්දාන බින්දපහරියක් වින්දුවේ මේ දැන් වාගෙම වද දෙන කන දුක් දෙන වේදනාවයි අනාගතය ගැන සැලසුම් කරනවා නම් සැලසුම් කරන තාක් මම සැලසුම් කරන මේ වගේ දුක් දෙන කන ඉද්දන රූපණ වේදනාවයි ඒ නිසා වර්තමානයේදීම මේ වේදනාව පිළිබඳව කිසියම් බැඳීමකින් ගැටීමකින් තොරව ඇති ඇති අවබෝධ කරගන්නා තත්ත්වයට આવොත් අපිට අතීතය පිළිබඳවත් අතීතද කුබ්බේ නිවාසංස ඥාන වලට නොගිහි හිතා ගන්න පුළුවන් මොනතරම් මොඩකමකද හිටියේ කියලා. එහෙම අවබෝධයකින් තොරව අපි ඉස්සරහට ප්‍රාර්ථනා කෙරුවත් ප්‍රාර්ථනා කරන්නේ මේ වර්ණ කණ්ණාඩියෙන් දැකලා බව දැනගෙන මේ වර්තමානයේ තජ්ජා තජ්ජා වේදනා එතන එතන පහළ වෙන්නා වූ වේදනා පිළිබඳව අවබෝධ කරගන්න පටන් අරගත්තොත් අපිට තේරෙන පටන් අරගෙන මේ චිත්තක්ෂණිය අපි ක්ෂණ සම්පත්‍ය අපි ප්‍රයෝජන ගන්න. එහෙම නැත්නම් පන්නනවා. පන්නවා කියන්නේ සංසාරේ චිත්තක්ෂණේ තේරුම් ගත්තයි කියලා කියන්නේ නිවන දෙක අතරමැද තැනක් නෑ. ඉතින් අපි උත්සාහ කරන්න ඕන දවස පුරා මම චිත්තක්ෂණ කීයක් එනින වේදනාව වේදනාව වශයෙන් දැනගන්න උත්සාහ කරනවා චිත්තක්ෂණ කීයක් වේදනාව වශයෙන් වේදනාවට අපි ඇලීම් බැඳීම් විසින් ගැටෙනවද? අන්නේ ගැටෙන්නේ නැති වෙන අර්ථකතනිය සතියට දීලා තමයි අපි පටන් ගන්නේ. ඔය ඔක්කොටම හරියන්නේ ඔක්කොටම සතිය මේ වේදනාවට නොගැටෙන සතියක් එනමුත් අඩු ගන්න අපි ඒකට අර්ථකථනයක් දෙනවා මේ දේවල් කෙරෙහි පූර්වනික මොළෙන්තරෝ ගැටීමක් ඇති නොකර මේ වේදනාව මම මේ මාගේ කියලා හඳුනා ගන්න නැතුව යන ගමනේ යන්න පටන් අරගත්තොත් ඒ බුද්ධලට සිද්ධ වෙනවා එක්කෝ වේදනාව වෙනකොට මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා බලන. ඒකට වෙනත් මන්ත්‍රයක් සඳහන් කරලා තියෙන ඔය සබ්බාසෝ සූත්‍රයේ සඳහන් කරලා තියෙන භාවනා පහතබ්බා කියන තැනදී ආනාපාන සතිය භාවචක්කද කියනවා විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටි නිස්සග්ගාන පස්සී. කොහොම වේදනාදියා විවේකීව බලන්න සැප දුක් වශයෙන් දැඩි කරගන්න එපා හිතේ. විරාග වශයෙන් බලන්න. සැපට ඇලෙන්න හෝ දුකට ගැටෙන්න නැතුව විරාගික බලන්න. නිරෝධ වශයෙන් බලන්න සැපෙත් ගෙවි යන බලන්න දුකෙත් ගෙවි යන බලන්න පටිච්චසක් ගන්න පස්සේ මේක අතහන පැත්තෙන් බලන්න. ඔය තජ්ජා කියන වචනේට කිට්ටු වචනයක උත්මේකට උත්තරයක් හම්බ වෙනවා අතම්මේතා කියන වචනේ. එනේන වේදනාවකින් තද්මය එයින් නිපන් ගතිය තද් කියලා කියන්නේ තජ් මේකෙත් එකම එකම මේ ධාතුවමයි තද්මය කියලා කියන්නේ රන්මේ රිදීමේ මෘන්මේ කියනවා වගේ එයින් නිපන් කියන එක. රණින් නිපන් රන්. ශිලාවෙන් උපන් ශිලාමේ. ඒ වගේ තමයි තද්මය කියලා කියන්නේ එයින් නිපන් දෙය. වේදනාවක් එනකොටම රාගානුසය ඇති කරලා මේකට කැමැති වෙනවනම් එයින් නිපන් රාගය අපි දන්නවා. ඒක මම කියා ගන්නවා, මගේ කියා ගන්නවා, ආත්මය කියා ගන්නවා, අහුවෙනවා. රාගය රාග දනවන වේදනාවක් ඇවිල්ලත් රාගයක් දැනගෙන මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා කියන්නේ ඒකට අතම්මේතාවය පුරුදු කරනවා අතම්මේතාවුත්තා භගවතා තේන යේන යේන හිමඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා බුදුහාමරගේ මුළු ශික්ෂාව ප්‍රතිපදාව මේ අතම්මේතා තනි වශයෙන් දානවා කිසියම් දෙයක් මම මාගේ ආත්මය කියලා කියාගන්න නැතුව මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කියන්න උත්සාහ කරන ගැතිර කියන අතම්මේතාවය කියන. මේක මේ ඔය කටුකුරුන්ති ස්වාමීන් වහන්සේ මතු කරලා කියලා දුන්නේ නැත්නම් මේ ත්‍රිපිටකයේ විවිධ තැන්වල මේ සූත් මේ වචනේ තිබුණා කිසිම කෙනෙක් තේරුම් ගන්න තිබුණේ නැහැ. මේකට තවත් වචනයක් ඕන නම් හේතු කරන්න පුළුවන් මේකටම නෙවෙයි වේදනාවට නෙවෙයි ඕන තරම් දාන්න පුළුවන් අවිරුද්ධ ප්‍රතිපත්තිය කියලා. අපන්නක භාවයේ හොඳ සුඛ වේදනාවක් ආවයි කියලා ඒක බදා ගන්න යන්නත් එපා. දුක් වේදනාවක් ආවා කියලා ප්‍රතික්ෂේප කරන්නෙත් එපා. අවිරුද්ධව නොගැටි වේදනාවේ මුල මැදක බලන්න. සැප වේවා දුක් වේවා. අදුක්කම සුඛ වේවා. ඒ නිසා මුල මැද අග බලනවා කියන එක තමයි විපස්සනායේ තවත් අර්ථකථනය. ආනාපානී ආස්වාස් ප්‍රසවාසයේ මුල මැදක බලනවා කියන්නේ මැද බලනවා මැද නෙපේ ඊට පස්සේ මුල බලන්න පටන් අරගත්තොත් අග පේන. අපි ඒකයි ඔය කළු ලැල්ලත් සුදු බෝඩයක් යන්නේ අපි උත්සාහ කරුවේ තේරුම් අරගන්න. වේදනාව පිළිබඳව සරුවත්යන් සඳහන් කරලා තියෙනවා වේදනංච පජානාති වේදනංච සම්භවං යත් චේතා නිරුද්ධಂತಿ වේදනාවක් දක්න එක සම්භවයක් දක්න එක නිරුද්ධයක් දක්න. එතකොට මේ වේදනාවේ මුලමැද අග දකින්න පුළුවන් එක ලොකුම ලොකු දියුණුවක් කියලා හිතා ගන්න. ඒ වෙනමුත් අපි අර කලින් කිව්වා වගේ දේශනා විවිධ අවස්ථාවල පුංචි පුංචි වේදනාවල තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. දැකලා දැකලා දැකලා ඉස්සරහට කවදාහරි මරණ වේදනාව හා සමාන වේදනාවක් වින්දට පහුවෙන්ද තමයි ඊගා චිත්තක්ෂණ තමයි සෝවාන් වෙන්නේ. සෝවාන් මාර්ග ඥානය අපිට කියන අමෘත්‍ය කියලා කියන මේකට මූර්තිය හරහා ගමන කියනවා. මරණ වේදනාව කියන මූර්තිය අත්දකින්න කවදාකවත් අමෘතයට යන්න බෑ. භාවනා කරන කෙනාගේ වෙන්නේ මොකද්ද මේ පුංචි පුංචි වේදනා ගෙවම් කරගෙන ගෙවම් කරන ගෙවම් කරගෙන ජීවිතේ පැහැර ගන්න ආකාරයේ වේදනාවක් ඇවිල්ලත් මම මේක අද ඉවර කරන්න ඕනෑ කියලා අන්තිමටම මෙතනම මැරිලා ගියා මෙතනම කය බිඳී ගියා මම මේක අතාරින්නේ නැහැ කියන ඒ පරිපූර්ණ වීර්ය පග්ගහිත මේ ආංග සම්පූර්ණ වීර්ය ආපු දවසට තමයි එයාගේ ශ්‍රද්ධාව කෙලපැන්නේ සීලය මුදුන්පත් වේ වීර්ය පරිපූර්ණ වීර්යයක් වාටපත් වෙන්නේ. සතිය වේපුල්ල සතියක් වාටපත් වෙන්නේ. සමාධි ප්‍රඥා කෙලපැමිණි. ඉතින් අපි ඉන්නේ ඒ ගමනේ යම් යම් ස්ථානවල. ඉතින් මේ දවස් දෙක තුන හතර පහ ගත වෙනකොට අන්නේ පුංචි පුංචි වේදනා ඒ දේවල් වලට නොකිපි ඊට වැඩි තත්ත්වයක් ඉවසා දරා ගන්න පුළුවන් ගතිය ඉන්නවා අපි කියන ඉවසීමේ ශක්තිය කියලා එහෙම නැත්නම් උපේක්ෂාව කියලා කියනවා. ඒ උපේක්ෂාව වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ඒ යෝගාවචරයා මේ වේදනාවේ විමුක්තියක් ලබනවා. කවදා හෝ ඒ මරණාසන්න වේදනාවත් හොඳ සිහියේ හොඳ සතියේ දැකපු දවසට පහුවෙන්ද තමයි ඒ මාර්ගඵල ආදී නිවන් ලබන්නේ. ඒක නිසා මහසිසයඩෝ නිතරම මේ පොතේ ලියලා තිනවා හැම විපස්සනා ඥානයක්ම පෙරද නොවිදිනාලද දුකකට වාංගුක වෙලයි පහළ වෙන්නේ කියලා. ඒචා පෙර නොවිදිනාලද දුකක් භවනාවදී එනවනම් මතක තියාගන්න ඊගේ එහා පැත්තේ විපස්සනා ඥානයක් තියෙනවා. ඒ වේදනාව විඳින්න නැතුව gedera ගියොත් ඒ කියන්නේ විපස්සනා ඥාණයට පහර ගන්න. ඒ නිසා මහසිසාරුගේ ගෝල ස්වාමීන් වහන්සේ මං භාවනා කරපු පඬිස්වාංශ කියලා කියනවා භාවනාවේදී දුකක් පැමිණුනොත් සිරි දෙව්දුව ගෙට වැඩියා කියලා මතක තියාගන්න. ඒ ඉන්නේ විපස්සනා ඥාණයකට දොර ඇරෙන. නිසා මේ වේදනාව තුල වේදය තියෙනවා. ඒක තමයි ප්‍රතිවේදේ කියලා කියන්නේ. මේ ප්‍රතිවේදේ එන්නේ දුක් වේදනා, සැප වේදනා ආදී දෙක තුල නිසා සරුවචනාංශේ දුක්ඛම් භික්කවේ පරිඤ්ඤයං කියලා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හාත්පසම දුක වට කරනවා. එන දුකට මඟ ඇරියොත් හෙට වරෙන් කිව්වොත් ඇයි මයි ළඟට ආවේ කියලා ඇහුවොත් කවදාකවත් හම්බ වෙන්නේ නැහැ අපට මූර්තිය දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ දුක දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ ඒ තාකල් සංසාරේ දුවනවා පරිපූර්ණ වීර්යයක් එන්නේ නිසා මම හිතනවා මේ කරගෙන කරගෙන යනකොට හැම කෙනාටම මේ වගේ හොදෝද මඩේ දාන්න නැතුව මෙච්චර විඳවන එකේ මේක ඉවරයක් කරන්න ඕනෑ කියලා එන හැම වේදනාවක ඉවසා දරාගෙන මරණ වේදනාව දක්වාම ඉවසන්න ගියොත් ඒ පුද්ගලයා තුල ශීල සමාධි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා පුදුම විදිහකට වැඩෙන්න පටන් අර ගන්නවා. ඒ පුද්ගලයාට විතරයි මේ ශාසනය, මේ ජීවිතයේ, මේ ගෞතම සීල සම්බුද්ධ ශාසනයෙදිම මට මේ වැඩේ කරගන්න පුළුවන් කරමි කියලා අදිෂ්ඨානය ඉන්න. අනේ ඒකම පහළ වේවා කියන අදහසෙන් ධර්ම දේශනාව මම මෙතන නතර කරනවා සිළු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.